ඒ වගේම මේ පින්කම සඳහා විශේෂයෙන් සංවිධානය කරන්නට යෙදුනා ඒ අනුජා ඉන්දුමති මෙතිනේ ජයාදරණීය ස්වාමි පුරුෂයා වන තාරක විදානගම මහත්මයාත් ඒ වගේම මේ අනුජා මෙතිනියගේ වැඩි මහල් සෝහිරාවන කපිල රණසිංහ මහත්මයා ඒ වගේම බාල සෝහිරාවන ලසන්ත රණසිංහ මහත්මයා කියන මේ පින්වත් පිරිස බොහොම සත් අදහසින් මේ ධර්ම දේශනාව පිළියෙල කළා සූදානම් කළා බොහොම දෙනකොට ධර්මඥානය ඇති කරගන්න සකස් කරලා ඒ තුලින් ජනිත වෙන සියලු කුසලයන් ඒ අනුජා තමන්ගේ ස්වාමි දියණියට අනුමෝදන් කරන්ට එතුමියගේ මෑණියන්ට අනුමෝදන් කරන්ට ඒ වගේම වර්ග පරම්පරාගත අනිකුත් ඥාතීන්ට අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා ඉතින් තමන් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන සත්කාර්ය මනාව සිද්ධ වෙන්නට නම් සිද්ධ කරගන්නට නම් අපි හැමදෙනාම ඊටමත් හොඳ වටිනා කුසල ධර්මයක් රැස් කරගන්නට ඕනේ පූර්ණය කරගන්නට ඕනේ. ඉතින් මේ බඳු කුසල ධර්මයක් අපිට රැස් කරගන්නට නම් ඒ සඳහා අපේ ඊටමත් උවමනාවක් තියෙනට ඕනේ. ඉතින් මෙතනදී මේ අවස්ථාවේදී මතක් කරනවා අපේ බලාපොරොත්තු මියගිය අපගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාට සංසාරික විමුක්තිය සාක්ෂාත් කරගන්නට කියන කලන අදහස් නිසා මේ දේශනාව ඊ타ත්ම ඕනෑකමින් ඊ타ත්ම හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා මේ දේශනාව තුළින් විශේෂයෙන්ම තේරවාදී බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද? ඒ වගේම දුක්සහගත සසරෙන් එතර වීම සඳහා අපි හැමදෙනාම කටයුතු වැඩපිළිවෙල කුමක්ද කියන කාරණාව මම අද දවසේදී පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා මේ දේශනාව නොයෙක් නොයෙක් විදිහට සිත් උපද්දමින් බැහැරට යොමු වුණොත් තේරුම් ගන්නට පහසු වෙන එකක් නෑ. ඊ타මත්ම වමනාවෙන් ඕනෑකම මේ දේශනාව ශ්‍රවණය කළොත් තම තමන්ටත් මේ ලැබපු මනුෂ්‍ය ජීවිත හිස් නොවන මේ දුක්ඛගත සසරෙන් එතර වෙන එතර වීමට උපකාර වෙන වටිනා ධර්මඥානයක් පහළ කර ගන්නවා වගේම අපි හැම දිනාගෙම බලාපොරොත්තු වුණා අපි හැම දිනාගෙම කලනකමක් වුණා අපි එක්ක එකට කටයුතු කළා ජීවත්ව ඉඳලා මිය පරලෝකීය අපගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්ට ඒ සත්‍යාවත් අපිට सिद्ध කරගන්න ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. පින්වත්නි මේ ටික මතක් කරන්ට ඉස්සර වෙලා මම පුංචි කතාවක් හිතියෙන් මතක් කරනවා එකම එක සිද්ධියක් ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර මම මේ කතාව ගොඩාක් කෙටි කරලා මේ අවස්ථාවේදී මතක් කරන්නේ වැඩ ඉන්න කාලේ එක්තරා අයියලා මල්ලා දෙන්නෙක් හිටියා තිස්ස සහ තිස්සගේ මල්ලි කියලා. ඉතින් මේ දෙන්න පුංචි කාලෙම තමයි දෙමව්පියෝ කලුරිය කළේ. ඊට පස්සේ ඒ දෙමව්පියෝ දෙමව්පියන්ගෙන් කෙරෙන්න තියෙන යුතුයකම් කොටසත් ඒ අයියා තිස්සාටින් තමයි කළේ. මල්ලිව ලොකු මහත් කළා හදලා වැඩි වියපත් වුණාට පස්සේ අවහ විවාහ කළා දුන්නා. ඉතින් මල්ලි ගැන හොයලා බලලා වෙහෙසෙලා කටයුතු කළ නිසා තිස්ස තමන් ගැන හිතුවෙත් නැහැ. ඉතින් මේ විදිහට කාලය ගෙවිලා යනවා. ඒ කාලෙද්දි බොහෝ සෙයින් පිරිස් සවැත් නුවර ජේතවනාරාමෙට නිතරම නිතරම යනවා මේ තිස්සලගේ ගේ ළඟ. ඒතර මේ තිස්ස කල්පනා කරනවා මේ සෙනග බොහෝ සෙයින් මේ ජේතවනාරාම විහාර පැත්තට යනවා. මාත් යන්නට ඕනේ කියලා දවසක් ගියා. ගිහිල්ලා පිරිස කෙලවර ඉන්නකොට තථාගතයන් වහන්සේ එතන පැමිණි පිරිසගේ අදහස් දිහා බලලා ඒක මෙතන කෙරවල තියෙන 37ක් නුවණින් දැකලා ධර්ම දේශනා කළා. ඉතින් මේ දේශනාව අවසානයේදී මේ 37ට තේරුණා මේ සසර ඇති નિසරු ස්වභාවය සසර ඇති දුක්සහගත බව සසර ඇති කෙලවරක් නොපෙනෙන අනවරාග වූ බව තේරිලා ත්‍රිස ඔක්කොම යනකන් ඉඳලා කිව්වා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් මාව පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මතක් කරනවා තිස්ස ඔබ පැවිදි කරන්න පුළුවන්. නමුත් ඔබ දැනුම් දීලා ඉන්න කවුරු හරි ඉන්නවනම් ගිහිල්ලා දැනුම් දීලා ඉන්න කියලා. එතකොට ඒ වෙලාවේදී ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට එක මල්ලි කෙනෙක් නම් ඉන්නවා. හොඳයි තිස්ස ගිහිල්ලා ඒ මල්ලිව දැනුවත් කරලා එන්ට කියලා මතක් කළා. ඒ වෙලාවේදී මේ තිස්ස ගෙදර ගිහිල්ලා ඒ මල්ලිට කියනවා මල්ලි සසර මම අද ඉගෙනගත්තු ධර්ම දහම් ටික අනුව මම අහගත්ත ඒ තථාගතයන් වහන්සේගේ වචනය අනුව මේ සසර ස්වභාවය හරීම භයංකාරයි බියජනකයි ඒ වගේම දුක් සහිතයි මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න මට මහාන වෙන්න අවසර දෙන්න කියලා. ඉතින් කොහොම හරි මේ අතර මල්ලි එපා කියනවා මෙයා ඕනේ කියනවා කොහොම හරි පෙරත්ත කළා මල්ලි අවසර දුන්නා. ඉතින් මේ තිස්ස තෙරුන් වහන්සේ ගිහිල්ලා මහාන වුණා. ඉතින් කාලයක් මහාන විලා චේතවනාරාම විහාරේ වැඩ ඉන්නකොට මෙයා දන්න හඳුනන ප්‍රදේශය නිසා බොහෝ සෙයින්ම පිරිස් මේ තිස්ස ස්වාමීන් වහන්සේව ඇවිල්ලා හම්බ වෙනවා කතා බහ කරනවා ඉතින් මේ තිස්ස තෙරුන් වහන්සේට මේක කරදරයක් ඊට පස්සේ තථාගතයන් වහන්සේට වන්දනා කරලා කමඨහනකුත් ඉල්ලගෙන කිසිම කෙනෙකුට නොකිය පාත්‍ර සිවුරු අරගෙන යොදුන් ගණනක් ඈත අප අප්‍රකට ගමකට ගියා. ගිහිල්ලා ඒ ගමේ කැලෑව ආශ්‍රිතව තියෙන ගල් වෙනක් සුද්ධ පවිත්‍ර කරලා අරගෙන ඒකේ බණ භවනා කරගෙන වාසය කරනවා පිද්දපාතේ. ඉතින් මේ විදිහට ඉන්නකොට කාලයක් අර තිස්සගේ මල්ලි දනිව අවහවලා නින්නේ. ඒ මල්ලිගේ බිරින්ද කල්පනා කරනවා අපිට නම් උනේ පුදුම ලාභයක්. අපිට නම් උනේ පුදුම යහපතක් තමයි. මේ තිස්ස මහාන වෙච්ච එකෙන් මේ 31 තියෙන සියලුම දේපොළ වස්තුවත් අපිට අයිති වුණා. ඉතින් බැරි වෙලාවත් මේ සිවුරේ කලකිරිලා આવොත් ආපහු මේව දෙන්න වෙනවා. ඒ හින්දා ආපහු එන්න බැරි වෙන්න මොකක් හරි ක්‍රමයක් කරන්න ඕනේ කියලා ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාට නැත්තම් තිස්සතර මහන්සගේ මල්ලිටත් හොරේ මේ බිරිඳ මොකද කරන්නේ හොරු කණ්ඩායමක් ගෙනල්ලා ඒ අයට අල්ලසක් දීලා කියනවා නුඹලා අහවල් ගමේ මෙන්න මේ වගේ ගල්ලෙනක ඉන්නව හාමුදුරු නම. ඒ හාමුදුරුව මරන්න ඕනේ. මරලා ආවහම මම විශාල මුදලක් දෙනවා. මේ දැන් ඒකට අත්තිකාරමක් වශයෙන් කියලා පොඩි ප්‍රමාණයක් දීලා මේ හොරුන්ට අර තිස්ස තෙරුන් වහන්සේ මරන්ට කියලා බාර දුන්නා. ඊට පස්සේ මේ හොරු කට්ටියත් ඒ ධන ලෝභයෙන් ඒ ඈත පිටිසර ගමට ගිහිල්ලා ගම හොයාගෙන මේ තිස්සතරුන් වහන්සේව මරන්ට කියලා ගියා. අනේ යනකොට තිස්සතරුන් වහන්සේ සක්මන් මළුවේ සක්මන් භාවනාවේ යෙදিলা ඉන්නවා. එතකොට මේ තෙරුන් වහන්සේව හොරු ටික වට කරගත්තා. එතකොට තෙරුන් වහන්සේ අහනවා ඇයි උපාසකවරුනි කියලා. අපි ආවේ උභාසයේ මරන්ට ඇයි මාව මරන්නේ? මාව මර මරුවහම ඕගලන්ට තියෙන ලාභෙ මොකක්ද? උපහාසය මරුවහම අපිට විශාල ධනයක් ලැබෙනවා. ඒ විශාල ධනයක් ලැබෙන හින්දායි අපි උපහාසය මරන්න හදන්නේ. හොඳයි. මාව මරුවහම ධනයක් ලැබෙනවා නම් මාව මරන්න මේ නිකන් කිසිම වටිනාකමක් නැති මේ ශරීරය වෙනුවෙන් කෙනෙකුට යමක් ලැබෙනවා නම් ඒක හොඳයි. ඒත් පින්වත මට එකම එක රැයක් විතරක් දෙන්න. අද දවස විතරක් මට ජීවිතය දෙන්න හෙට ඇවිල්ලා ඕගොල්ලෝ මාව මරන්න කියලා. ඒකට මේ හොරු කියනවා බලන්ට පැවිද්දෙක් වුණත් මේකගේ තියෙන කපටිකම ඈ මේකගේ තියෙන සටකම අද දවසේ විතරක් ජීවිතය දෙන්න හෙට ඇවිල්ලා මරන්න කියලා පැනලා යන්නයි මේ හදන්නේ අපි එක්ක ඒ බොරු හරියන්නේ නැහැ. එහෙම කොහොමද දැම්මම මරන්න ඕනේ මරනවා කියලා ලෑස්ති වෙනකොට ඇවැත්නි මම පැනලා නොවන බවට ඇපයක් වෙන්නම් කිව්වා. ඊට පස්සේ මේ කැලේ කවුද ඔබ වහන්සේට ඇප වෙන්න ඉන්නේ කිව්වා. ඊට පස්සේ තිස්සේ තෙරුන් වහන්සේ සක්මනේ එහා කෙරෝලට ගියා. ගිහිල්ලා බිම හිටගෙන එතන තිබුණා විශාල කළු ගලක්. ඒ ගල දෑත උසවලා අරගෙන තමන්ගේ කකුල් දෙකේ කලවට ගහගෙන කලව දෙකේම ඇට බිඳගත්තා. ඇට බිඳගෙන ඇදත් මේ මම පැනලා නොයන බවට මේ ඇටය ඇද්ද කියලා ඇහුවා. ඒ හොරු පව අතිශය සංවේගයටපත් වුණා. අනේ මෙබඳු උත්මයෙක් වනේද අපි මරන්ත හදන්නේ කියලා ඒ හොරු පව සංවේගය ඇති කරගෙන වන්දනා කළා ගියා. ඒ තිස්ස තෙරුන් වහන්සේ මොකද කරන්නේ? ඒ ඇතිවෙච්ච වේදනාව දරාගෙන ඒ වේදනාවම මෙනෙහි කළා භවනා කළා පහවදා වෙනකොට උතුම් වර්හත්වයටපත් වෙලා ඒ වගේ දුක්ඛාරිත සසර ගමනක් නිමා කරගත්තා මම මේ කතාවෙන් පොඩ්ඩක් මතක් කළේ පින්වතුනි ඒ කකුල් දෙකේට අර කළු ගලෙන් ගහලා කකුල කඩා ගන්නකොට ඒ තිස්ස තෙරුන් වහන්සේ දැනගෙන හිටියා සද්ධර්මය අවබෝධ කර නොගෙන මේ දුක්සහගත සසර හිටියොත් කකුල් කැඩෙන වාරවල මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. මේ දුක්සහගත සසර ඉන්නකොට විඳින්න වෙන දුක පීඩාව මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ කියන කාරණාව දැනගෙන හිටියා. ඉතින් කකුල් දෙක කඩාගෙන හරි කමක් නැහැ. මේ ලැබුණු බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් අරගෙන සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් සද්ධර්මය අවබෝධය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් මේ සසර ගමන මෙපමණකින් අවසන් කියන කාරණාව දැනගෙන හිටියා. ඒ උත්තමයන්ගේ ජීවිතය තුළින් පස්චිම ජනතාව ඔබටත් මටත් හරි වටිනා කාරණාවක් කියනවා. ඒ තමයි පින්වතුනි මේ උතුම් සද්ධර්මය නැත්තම් මේ සසර දුකින් ඈතර වෙන සද්ධර්මය කෙරෙහි අපේ ලැබිකම නැත්තම් අපේ ඕනෑකම මොන ආකාරයකට අපි ඒ තබාගත යුතුද කියන කාරණාවත් මතක් කරනවා මේ සසර ස්වභාවය අපිට මතක් කරලා දෙනවා ඉතින් මේ කාරණාව මුලින් මතක් කළේ ඒබඳු එමක් කොනක් පරක්තරක් නැති දීර්ඝ සංසාරිකයි අපි ආවේ අපි යන්නේ ඉතින් තිස්ස තෙරුන් වහන්සේලා වගේ උත්මයෝ ඒ වගේ අප්‍රතිහත ධෛර්යයෙන් සසරෙන් එතර වුණා පස්චිම ජනතාව ඔබටත් අපටත් පණිවිඩයකුත් දීලා මේ සසරෙන් එතර වෙන්න නම් මෙසේ වූ සද්ධර්මයේ කෙරෙහි කැමැත්තක් ඇති කරගන්නට ඕනේ සද්ධර්මයේ කෙරෙහි ජීවිත පරිත්‍යාගයෙන් හිට නැඹුරු වෙලා කටයුතු කරන්නට ඕනේ කියන කාරණාවක් පෙන්නලා. ඉතින් මේ දුක්සහගත සසරෙන් එතර වීමට අවශ්‍ය වටිනාම වටිනා දහම් කරුණු ටිකක් මම මෙතන ඉඳලා පැහැදිලි කරලා දෙන්න හදනවා මෙන්න මේ ටික බොහෝම උමනාවෙන් මේ ශ්‍රවණය කරන්ට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියයි එතකොට මෙතෙන්දි පෙන්නනවා අරියාය ආර්ය වූ නැත්නම් උතුම් වූ නිද්දේදිකාය සසර කලකිරීම පිණිස පිණිස පවතින සම්මා දුක්ඛක්ඛය ගාමිනියයි මනාව දුක් ගෙවීමට යන උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගත හොති ස්කන්ධයන්ගේ උදේවැය දෙක දන්නා නුවණින් යුක්ත වෙනවා කියලා යුක්ත වෙන්න කියලා එතකොට මේ බලන්ට මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන නුවණට තියෙන නන්තික අරියාය ඒ කියන්නේ ආර්ය වූ උතුම් වූ තමන්ව ඊටමත් උතුම් ස්වභාවයට පත් කරන නුවණ. ඒ වගේම නිබ්බේධිකාය මේ සසර කලකිරීම පිණිස දුකේ කලකිරීම පිණිස තමන්ව ඇති කරනවා. අපි ජීවත් වෙනකොට අපේ ජීවිතවලට නොඑක් විදිහේ වෙහෙස දුක පීඩාව ඇති වෙනවා. ඒ වගේම නොඑක් විදිහේ ඒ දුක්ඛදායක වටපිටාව පරිසරය අපිට පේනවා. අපි සසර දුකයි කියලා කියනවා. ජීවිතේ දුකයි කියලා කියනවා. කිව්වට පින්වතුනි ආපහු ආපහු අපි මේ ලෝකෙම ඇලෙනවා. ඒ ලෝකෙම බැඳෙනවා. අපි ඒකෙන් කලකිරලා යන්නේ නැහැ. නමුත් මේ උද්‍යත්තගාමී ප්‍රඥාව පෙන්නනවා සම්පූර්ණ දුකේ කලකිරීම හදලා දෙනවා. ලෝකේ කලකිරීම නොයැලෙන විදිහේ මනසක් හදලා දෙනවා කියලා. ඊගවට මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවේ සුවිශේෂී ලක්ෂණයක් ලක්ෂණයක් තමයි මොකද්ද? සම්මා දුක්ඛපය ගාමිනිය මනාව දුක් ගෙවීමට පමුණවනා. මනාව දුක් ගෙවීමට පමුණවනා. එතකොට ඒ ආර්ය භාවය ඇති කරන සියලු ලෝකයේ සියලු දුකේ කලකිරීම ඇති කරලා දෙන ඒ වගේම සියලු දුක් මනාව ගෙවීමට පමුණවන ඒ ස්කන්ධයන්ගේ උද්දේවය බලන්නේ කොහොමද කියන කාරණාව අපි ටිකක් බලමු. ඊට කලින් අපි මේ කාරණාවත් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්නට ඕනේ. මුතුනේ ස්කන්ධයන්ගේ උදේ බලන නුවණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට අයිති ධර්මතාවයක්. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාර්ය සත්‍ය නැත්තම් දුක් නැති කිරීමට යන ප්‍රතිපදාව යම් කෙනෙක් වඩනවා වඩන ක්‍රමය තමයි මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එක. එතකොට මේ මම මතක් කළා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන නුවණ මාර්ග ප්‍රතිපදාවට යයිති. එතකොට මාර්ගය කියන එක ලැබෙන්නේ පිමුතුනේ දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දන්න කෙනෙකුට තමයි දුක නැති වෙන විදිහට මෙහෙම කටයුතු කළ යුතුයි කියන නුවණක් එන්නේ. එහෙනම් මේ මාර්ගයේ වඩන්ට ඉස්සෙල්ලා එයා දුක කියන්නේ මොකක්ද? දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද කියලා දැකලා තියෙන්න ඕනේ දැනගෙන තියෙන්න ඕනේ. පිමුතුනේ දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? කියන කාරණාව දකින්නට නම් එයා පටිච්ච සමුප්පාද ධර්මය දැකලා තියෙන්නට ඕනේ. පටිච්ච සමුපාද ධර්මය සම්මර්ෂණය කරනකොට මේ දුකයි මේ දුක ඇතිවීමයි මේ දුක නැතිවීමයි කියලා චතුරාර්ය සත්‍ය හම්බ වෙනවා ඊට පස්සේ ඒ දුක්ඛ නිරෝධය දැක්කට පස්සේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ දුක් නැති කිරීම සඳහා මෙන්න මේ දේ කටයුතුයි කියන තැනට තමයි මෙන්න මේ උද්‍යත්තගාමී ප්‍රඥාව අයිති වෙන්නේ. එතකොට මේ ප්‍රඥාවෙන් නම් ආපහු අපි අනිත් පැත්තට ගියාම අපි දැක්කා මේ මාර්ගයේ වඩන්නේ ඉස්සෙල්ලා එයා දුක දුක ඇතිවීම නැතිවීම දැකලා තියෙන්නට ඕනේ දුක දුක ඇතිවීම නැතිවීම දකින්නේ පටිච්ච සමුප්පාද ධර්මය මනාව තේරුණු මනාව අවබෝධ වෙච්ච කෙනෙකුටයි කියලා මතක් කළා මම කෙටියෙන් ඒ පිළිබඳව මතක් කරන ඕනම කෙනෙකුට මේ ටික තේරුම් ගන්න පුළුවන් බය නැතුවම තේරවාදී බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය මෙන්න මේකයි කියලා ලෝකේ ඕනම කෙනෙකුට කියන්න කියන්න බය වෙන්නත් එපා එපමණකින්ම අපි ඒ දුකෙන් මිදෙනවා ඒ වගේම අනිත් පැත්ත දුකෙන් මිදීමේ ප්‍රතිපදාවක් පනවනවා හරි. ඒක අපි කෙටි කළා කැටි කළා මෙන්න මේ විදිහට බලමු මේ පටිච්ච සමුපාද ධර්මයේ සම්මර්ෂණය කළාම ඒකේ ප්‍රතිඵලය නැත්නම් ඒකේ අර්ථය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන බවයි කියලා මම මතක් කළානේ. හරි. එතනදී අපි පටිච්ච සමුපාද ධර්මයේදී අපේ ජීවිතයෙන් පටන් ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර අවිද්‍යා කර්ම නැමැති හේතුව නිසා අවිද්‍යාව කර්ම කියන ටික හේතුවක් බීජයක් ඒ හේතුව නිසා හටගත්ත ඵලයක් තමයි විඥානාම රූප වලයන් පස්ස වේදනා කියලා. හරි. ඒ වචන නොතේරෙනවා නම් ඒක වචන ටික අතාරින්නකෝ. අපි මෙහෙම ගමුකෝ. පෙර අවිද්‍යා කර්ම කියන හේතු ටිකට ප්‍රතිඵලයක් හැටියට ඇහැ හැදිලා ඇහැට රූප පෙනෙනවා. කන හැදිලා කනට ශබ්ද ඇහෙනවා. නාසය හැදිලා නාසයට ගන්ධ දැනෙනවා. මේ වගේ ආධ්‍යාත්මික ආයතන ටික හැදිලා බාහිර රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ටික පෙනෙනවා කියන තැන හැදුනා. එතකොට අද අපි ජීවත් වෙනවා කියන්නේ රූප පෙනෙනවා, ශබ්ද ඇහෙනවා කියන ටිකනේ. එතකොට මේ ඇහැ ඇදිලා රූප පෙනෙන කන හැදිලා ශබ්ද ඇහෙන මේ පැවැත්මටනේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ. ඔන්න අපේ අද මේ ජීවිතේ පෙර අවිද්‍යා කර්මයයි කියලා පෙන්වනවා. එහෙම පෙන්වන්නත් හේතුවක් තිබුණා. කෙනෙක් හිතෙන්න පුළුවන් මේක දිගින් දිගටම එන ආත්මයක්. මේක නැති කරන්න පුළුවක් නෑ පුළුවන්කමක් නෑ කියලා හිතන්න පුළුවන්. නැත්තම් ඉබේම හටගත් එකක් කියලා හිතන්න පුළුවන්. නැත්තම් යම්කිසි බ්‍රහ්මයෙක් හරි දෙවියෙක් හරි මව්පියෙක් කියලා හිතන්න පුළුවන් හිතෙන්න පුළුවන් ඒ හින්දා මේ දුක නැත්තම් මේ ජීවිතය කියන එක කවුරුවත් නැවුවවත් කවුරුවත් හදපු එකක්වත් ඉබේම දිගින් දිගටම ඔහේ එන එකක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ හේතුඵල ධමයක් කියලා පෙන්වනවා මොකද ඒ නිසා මේක හේතුඵල ධමයක් බව පැහැදිලි කරනවා. මොකද එතකොට තමයි මේ හේතුඵල නිරෝධය පෙන්වන්න පුළුවන්. එතකොට ඒ නිසායි මේ ජීවිතයට හේතු ටික පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකයි කියලා පෙන්වනවා. නැත්තම් පෙර තණ්හාවයි කියලා ගන්නකො අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා තමයි අද මේ අපේ ජීවිතය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ පෙර කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටික විපාක කියලා කියන්නේ මං කියවා හැදිලා රූප පෙනෙනවා කන හැදිලා ශබ්දයක් ඇහෙනවා නාසය හැදිලා ගන්ධයක් දැනෙනවා කියන ටික මෙන්න මේ ස්කන්ධ ටික පෙන්නනවා හරියට තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිවෙන්න ඔන්න මෙන්න කියලා කියන පහනක් වගේ පුරාණ කර්මයට හටගත්ත ශේෂ වූ විපාකයක් විතරයි මේ තියෙන්නේ මේ ටික දැන් ප්‍රත්‍යයෙන් තියෙන්නේ නොයෙක් නොයෙක් හේතු ටිකක් මතයි තියෙන්නේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන්න ඔන්න මෙන්න කියලා නිවිලා යන්න ඔන්න මෙන්න කියලා තියෙනවා මේ පුරාණ කර්මයට හැදිලා රූප පෙනෙනවා කන හැදිලා ශබ්ද ඇහෙනවා කියන ටික නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ එතකොට නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි tire දැම්මොත් අලුතෙන් කෙනෙක් තෙලුයි tire දැම්මොත් පින්වතුනි ඒ හේතුයෙන් පහන නිවෙන්නේ නැහනේ. ඒ හේතුයෙන් පහන නිවෙන්නේ නැහැ. එතකොට ඒ හේතුයෙන් ඒ පහන තව දුරටත් දැල් වෙනවා. බොහෝ හොඳට දැල් වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටිකට අද තණ්හා උපාදාන කියන කෙලෙස්ය තියෙනවා කියලා කියන්නේ නිවෙන්න යන පහනකට තෙලුත් tire තලුතෙන් දැම්මා වගේ නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන පහනකට තෙලුත් tire දැම්මම නිවෙන්නේ දැල් වෙනවා වගේ ඒ විපාක ස්කන්ධ ටික නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන්නේ නිරුද්ධ වෙන්න ඕන මෙන්න කියලා තියෙන්නේ මේකට වර්තමානයේදී තණ්හා උපාදාන කියන කෙලෙස්ේ එකතු වුණොත් නැත්තම් මේ ස්කන්ධ ටික මේ පෙනෙන ඇහෙන ටික තණ්හා උපාදාන වශයෙන් දැඩිව ගත්තොත් මේ ටික නිවෙන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි දැල් වෙනවා දැල් වෙනවා කියලා කියන්නේ භවය හැදෙනවා කියන එක. ඒ කියන්නේ මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒ පුරාණ කර්මයේ පෙනෙන ඇහෙන ටික හැදුනට පස්සේ ඒ පෙනෙන ඇහෙන ටිකට අද තණ්හා උපාදාන වශයෙන් අපි මේ පෙනෙන ඇහෙන ටිකේ බැඳිලා පවතිනකොට ඒක අල්ලගෙන ජීවත් වෙනකොට ඒක ක්‍රියාකාරකම් පවත්නකොට ඒකේ දෝෂය තමයි අර නිවෙන්න තියෙන පහනකට කෙලුත් ඉරි දැම්ම වගේ අහකට යනකොටම හටගත් දේ නිරුද්ධයි කියලා නිරුද්ධ වෙන බව පේන්නේ නැති වෙන බව පේන්නේ දකින දේවල් ඇතිකමටම ආපහු අහපු දේවල් ඇතිකමටම අපිට හම්බ වෙනවා. ඔන්න ඕකට කියනවා භවය කියලා. භවය කියන්නේ පින්වතුනි තව පැත්තකින් ගත්තහම ලෝකෙට. එතකොට දකින දේ දැකීමෙන් පස්සේ ඇතිකමට අහන දේ ඇහිමෙන් පස්සේ ඇතිකමට ගඳ සුවඳ ආග්‍රහණය කරන දේවල් ආග්‍රහණය කිරීමෙන් පස්සේ ඇතිකමට යම් යම් අරමුණක් අපි ඇසුරු කළොත් ඇසුරු කරන කරන දේවල් තිබුණු දේවල් හැටියට තියෙන දේවල් හැටියටමයි අපිට දැනෙන්නේ තේරෙන්නේ. එතකොට අර පුරාණ කර්මයට හටගත්ත ඒ විපාක ටික නිවිලා ගියේ නැහැ, නැති වුණේ නැහැ, නිරුද්ධ වුණේ නැහැ. ඒ ඇතිකමට මේ විදිහට නැවත නැවතත් දැල් වෙන්නට පවතින්නට හේතුව තමයි මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ. තණ්හා උපාදාන කියන කෙලෙසේ විපාක ටිකට අද තිබුණොත් ඒකේ දෝෂය තමයි භවය කියන එක භවය කියන කියන්නේ දැකපු දේ දැක්කයන් පස්සේ අහකට ගියත් දැකපු දේ දැකපු කෙනා දැකපු තැන ආපහු තියෙනවා ආපහු ගිහිල්ලා ඇසුරු කරන්න බලන්න පුළුවන් කියන නිමිති ටිකක් අපි ගාව හිටින එකට. බෞපච්චය ජාති මේ වගේ භවය හැදුනහම ලෝකෙ හැදුනහම ඉපදීම පෙනෙයි ලෙඩවීම පෙනෙයි මහලු බව පෙනෙයි මරණය පෙනෙයි අප්‍රියං ආයේ ප්‍රේම ප්‍රියංගෙන් එක්වීම මේ සියලු දුක් රැසේ හට ගැනීමක්ම පෙනේ. දැන් මේ සියලු දුක කියන එකක් පවතින්නේ මෙලොව වේවා පරලොව වේවා පැවැත්මක් ගැන කතා කරන්ට වෙන්නේ මෙලෝ වේවා පරලෝ වේවා දුකට හිමිකාරයෙක් වෙලා තියෙන්නේ අද මේ ලෝකයක් තියෙන හින්දානේ භවයක් තියෙන හින්දානේ මේ භවය පින්වතුනි අපිට තියෙන්නේ අපිට හැදිලා තියෙන අපි හිතන්නේ දැකපු අහපු දේවල් ඇතිකමට හම්බ වෙන්නේ අපිට තියෙන හින්දායි කියලානේ ඇතිකමට හම්බ වෙන්නේ තියෙන හින්දායි කියලා. නමුත් බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි නිරෝධය කියලා එකක් තියෙනවා. නිවන කියලා එකක් තියෙනවා. ඒක නැත්තම් මේ ලෝකයේ දුකින් නිදහස් වෙන්නේ ඒ නිරෝධය, ඒ ස්කන්ධ නිරෝධය, ඒ දුක්ඛ නිරෝධය නුඹලට පේන්නේ නැත්තේ නුඹලගාව තියෙන කෙලෙස් නිසා මිසක එහෙම නිවනක් නැති හින්දා නෙමෙයි කියලා. අපිට අද දවසේදී දකින්න අහන දේවල් හැම දෙයක්ම ඇතිකමට මේ ලෝකෙ හැදිලා තියෙන එක ස්වභාවයක් නේ කියලා සමහරට අපිට හිතෙන්න පුළුවන්. ඒ තියෙන හිඳයි ඒව අපි බලන් අහන්න පුළුවන්. ඒ තියෙන හිඳයි අපිට ඒව නැවත නැවත අසුරු කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. නෑ පිටුතුනි බුදුහාමුදුරු දේශනා කරන්නේ ඇහැ හැදිලා රූපයක් පෙනෙනවා කන හැදිලා ශබ්දයක් ඇහෙනවා කියන ටික පුරාණ කර්මයට හටගත් එක. ඒ පෙනුණු ඇහැටත් ඇහැට පෙනුණු රූපෙට හිතින්න පුළුවන් කමක් නැහැ. තියෙන්නේ නැහැ. යම් කිංචි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම යම හේතුන් ප්‍රත්‍යයෙන් හටගතන සියල්ල හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන්න ඕනේ. නිරුද්ධ වෙනවා. ඒ කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති දහම් නැහැ උඹලට පෙනෙන්නේ නැහැ. ඈ ඒක තේරෙන්නේ නැහැ. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි තණ්හා උපාදාන කියන විස දෝෂය නිසා අද වර්තමාන පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටිකට තණ්හා උපාදාන කියන මේ විස දෝෂයේ ඈ මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ ප්‍රතිඵලයේ හැටියට මොකද්ද භවය නැත්තම් දකින අහන හැම දෙයක්ම ඇතිකමට එකතු වෙලා ඇතිකමට සකස් වෙලා ලෝකයක් අපිට හැදිලා තියෙනවා භවපච්චය ජාති ජරා මරණ නැත්තම් ලෝකය තියෙනකොට ඉපදීම පෙනෙයි, ලෙඩවීම පෙනෙයි, මහලු භව මරණය සියලු දුක පෙනෙයි. ඔන්න පටිච්චසමුපාද ධර්මයේ කතා කරනකොට හම්බ වුණා පෙර අවිද්‍යා කර්මයට විපාක ටිකක් හැදුනා විපාක ටික නිවිලා යන්ට ඔන්න මෙන්න තියෙන පහන් දැල්ලක් වගේ ඒ පහනට අලුතෙන් තෙලු tira ධම්මම නැවත දැල් වෙනවා වගේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන් ආලිප්ත වුනහම ඇතිකමට ඒ දුක නිවිලා ගියේ නෑ ඒ ඇහැ ඒ බලපු රූප ඒ කන ඒ අහපු ශබ්ද ඔක්කොම ඇත්තිකමටම අර දුක් වූ ස්කන්ධ ටික දැල්විලා ඇත්තිකමම හැදිලා ලෝකේ හැදිලා සියලු දුකට හිමිකාරයෙක් වුණා කියලා පෙන්වනවා. ඔන්න එතකොට එතන තියෙන පටිච්චසමුපාදේ බලනකොට අද තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මේ දුක ඇතිකමට භවයේ හදාගෙන දුක් විඳිනකම හදනවා කියලා පෙන්නපු තැන දුකයි දුක්ඛ සමුදය දෙක. ඒ කියන්නේ තණ්හා උපාදාන කියපු ටික භව කියපු ටික හේතුව දුක්ඛ සමුදය ජාති ජරා මරණ කියපු ටික දුක. එතකොට මෙන්න මේ දුකයි දුක්ඛ සමුදය දෙක හම්බුණා පටිච්ච සම්පදාය සිද්ධියේදී. ඒකෙදි මට පොඩි කාරණාවක් මතක් කරලා දෙන්නට ඕනේ මෙන්න මේ කතා කරන ටික හරි සියුම් සිද්ධියක්. අද මේ තණ්හා උපාදාන කියන විස දෝෂය නැත්තම් මේ පෙනෙන ඇහෙන දේ තුල ලෝකේ තුල තණ්හා උපාදාන වශයෙන් හිට එපා කියලා කියන්නේ. ගොඩාක් ඈතක මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේ මේ දැන් දුක්ඛ නිරෝධේ සලායතන නිරෝධේ ලෝක නිරෝධේ සාක්ෂාත් වෙලා පහනක් නිවිලා යනවා වගේ අදම නිවෙන්න පුළුවන් මේ දුක නැති වුණොත් දුක තිබ්බොත් ඒ අද අපේ දුකේ නිවීම ලැබෙන්නේ නැහැ අර මම මුලින් මතක් කළා මෙන්න මේ සිද්ධිය හොඳට බලන්න අපි කවුරුවත් දන්නේ අපි ගාව තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති ඒ විස දෝෂයයි දකින අහන හැම දෙයක්ම ඇතිකමට ඉතුරු කරන දුක අපිට ගෙනත් දෙන්නේ කියලා. පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා සිල්ලම් කරපු කාලේ ඉඳලා දැකපු අහපු දේවල් අපේ මනසේ දැකපු තැන් දැකපු අය දැකපු දේවල් වල නිමිති ඇතිකමට රැඳිලා රැඳිලා රැඳිලා රැඳිලා මුළු ලෝකයක්ම ගොඩ නැගිලා. ওই මත තමයි අපිට දුක් විඳින්න තියෙන ප්‍රිය විප්‍ර ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් හා එක්වීමේ දුක හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක කියන සියලුම දුක ලැබුණේ මේ වගේ එකතු වෙච්ච ලෝකෙක නමුත් මේක එකතු වෙච්ච එකක් හැටියට අපි දන්නේ අපි හිතාගෙන ඉන්නේ අපි උප්පත්ති වශයෙන් ආපු භූමියේ හැටි තමයි මේ කියලා. එහෙම තැනකයි අපි ඉන්නේ කියලා. මම ඒකයි මතක් කළේ ඒ බඳු ලෝකයට බුදුරජාණන් වහන්සේ පෙන්වන මහන්නේ නිවන කියලා දෙයක් තියෙනවා. මේ ආයතන නිරෝධය කියලා එකක් තියෙනවා ලෝක නිරෝධය කියලා එකක් තියෙනවා නැතුව නෙමෙයි නුඹලට ඒක නොපෙනෙන්නේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නිසා මිසක එහෙම එකක් නැතුව හින්දා නෙමෙයි කියලා මම මෙන්න මේ පොඩි උපමාව පින්වතුන්ට මතක් කරන්න මේ උපමානුසාරයෙන් නුවණැති පුද්ගලයා උපමෙය වටහා ගන්නවා. අපි ඕනම කෙනෙක් කණ්ණාඩියකට එබෙනකොටම කණ්ණාඩිය ඡායාවක් හටගෙන අහකට යනකොටම කණ්ණාඩි ඡායාව ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවද නැද්ද කියන එක බලන්න. අපි ඒක දැක්කා වේවා නොදැක්කා වේවා කණ්ණාඩියට වැටෙන හැම ඡායාවක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. එහෙම ධර්ම ධාතුවක් තියෙනවා. එහෙම හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ස්වභාවයක් තියෙනව නේද? හරි. අපි ඒක හොඳටම දන්නවා. ඒ කණ්ණාඩියට වැටෙන ඡායාවල් පෙර නොතිබීම වැටෙනවා, ඉතුරු නැතුව නැති වෙනවා මොන විදිහටවත් ඒක රැඳෙන්නේ රැඳිය හැකි බවකුත් නැහැ. හටගත් දේවල් නිරුද්ධ වෙනවා කියන කණ්ණාඩියට වැටෙන හැම ඡායාවකම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙයි. ඒක ඇත්තයි. හරි. අපි මෙහෙම පොඩ්ඩක් බලමු. අපිට ඒක පේනවා, තේරෙනවා. ත්‍රිසංගත සතෙක් කණ්ණාඩියකට එබුණොත් එයාට ඡායාව පේනවා. පැත්තකට යනකොට එයාට කණ්ණාඩියට තිබුණු ඡායාව නැති වුණා පේන්නේ නැති වුණා පේන්නේ කණ්ණාඩිය Taman දැකපු දේ හෝ දැකපු කෙනා තව ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. ආයෙත් යනවා. ආයෙත් ඒකට බුරනවා, පහුරු ගන්නවා, ඇත්ත කරගෙන ඉන්නවා. අහකට යනකොට ආපහු ඉන්නවා වගේ. අපි දැක්කා කෙනෙක් දැක්කත් නොදැක්කත් කණ්ණාඩියේ ස්වභාවය තමයි වැටෙන හැම ඡායාවක්ම නැති වෙන එක. එතකොට තිරසංගත සත්‍යෙත් ලැබුණත් අපි ලැබුණත් ඒකට වැටෙන ඡායාව අහකට යනකොට නැති වෙන ධර්මතාවයක් තියෙනවා කියන්නේ. එතකොට තිරසංගත සතාට ඒක පෙනෙන්නේ නැත්තේ එයාගේ මානසික ඇති දෝෂයක් හින්දා මිසක එහෙම නැති නොවන ධර්මතාවයක් නැති හින්දා නෙමෙයි. හටගත් දේ නැති වෙනවා කියන ධර්මතාවයක් එතන තිබුණත් එයාට එතන ඒ අරමුණේ ඒක ඇත්ත කරගෙන ජීවත් වෙන නිසා ඒ අරමුණේ තණ්හා උපාදාන වශයෙන් පවතින නිසා හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ. ඒ පේන්නේ නැත්නම් එයාගේ මනස දෝෂ නිසා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරාණ කර්මයට හටගත් මේ විපාක ස්කන්ධ ටිකේ එතන එතන හටගෙන නිරුද්ධ වෙනවා කියලා නිරෝධයක් තියෙනවා. ස්කන්ධයන්ගේ නිවීමක් තියෙනවා. මහන්නේ මේ නිවීම තිබුණොත් භවයේ ලෝකේ කියලා එකක් හැදෙන්නේ නැහැ ජරා මරණ දුක නැහැ යම් කිසි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා පිටමතුනි නිවනක් තියෙනවා නිරෝධයක් තියෙනවා ඒක අද අපිට පේන්නේ නැති බුදුහාමුදුරු පෙන්නනවා අන්න අර අපි කණ්ණාඩිය පෙන්නපු උපමාව වගේ අපේ මනසේ තියෙන විස දෝෂය නිසා මේ හටගත්ත දේ නැති වෙනවා කියලා පේන්නේ නැතුව දැකපුවාපු දේවල් ඇතිකමට පෙනෙන්නේ. ඇතිකමට රැස් වෙලා තියෙන කියන එක පෙන්නනවා. මම මේ මතක් කළේ ඒ නිසා මේ අපි නිකන් දුක් විඳින්න පින්වත්තුනි ලෝකයක් හදාගෙන දෙමව්පියෝ සහෝදරයෝ ඥාතීන් හිතේසින් වෙන්වීම නිසා එතකොට ඒ යුතුයකම් කරන්න බැරි වෙච්ච නිසා ඒ අයට අපි අතින් වෙච්ච අඩුපාඩු නිසා වැරදි නිසා කියලා අපි දුක හදාගෙන දුක් විඳිනවා. ඉතින් ඒ මේ දුකට හේතුව තණ්හාවයි උපාදානයයි කියලා කියන්නේ ඔය හිඳයි. මේ තණ්හා උපාදානය කියන කෙලෙසය තියෙන හිඳයි දකින අහන දේවල් ඇතිකමට හැදිලා ලෝකයක් හැදිලා අපිට දුක් විඳින ශේෂ්ත්‍රයක් හැදිලා තියෙනවා. ඔන්න දුකයි දුක්ඛ සමුදය දෙක පෙන්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නිවෙන්ට යන පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි tire දැම්මේ නැත්තම් ඒ පහන නිවිලා යනවා වගේ පුරාණ කර්මයට ඇහැ හැදිලා රූප පෙනෙනවා කන හැදිලා ශබ්ද ඇහෙනවා අද තණ්හා උපාදාන වශයෙන් මේ ටික ඇසුරු නොකළොත් ඇහෙන් වෙන් වෙලා වාසය කරන්න පුළුවන් නම් රූපෙන් වෙන් වෙලා වාසය කරන්න පුළුවන් නම් කන ශබ්දයේ කියන ටික ඇසුරු කරගෙන ජීවත් නොවුනොත් උපාදාන වශයෙන් නොගත්තොත් එතකොට මොකද වෙන්නේ? අර තෙලු ඉතිරි දැම්මේ නෑ වගේ තණ්හා උපාදාන නැති වුණොත් මොකද වෙන්නේ? භව නිරෝධෝ භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධෝ භවය කියලා කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්සේ අහපු දේ ඇහෙමින් පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තන සියල්ල හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. යමක් අපි දැක්කනම් අහකට යනකොට දැකපු ඇහැ දැකපු රූපය දැකපු චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්යෙන් උපන්න යම් සුවෝ හෝ දුක් හෝ නොදුක් නොසුව වේදිතේ පේන හේද නිරුද්ධයි කියනක පේනවා නිවනටම හිත බැසගෙන පවතිනවා අනේ අහවල් කෙනා ඉන්නෝනේ හොයන් යන්න ඕනේ කියලා එකතු වෙන්නේ එකතු වෙන්නේ අද එතකොට මේ පුරාණ කර්මයක හටගත්තු විපාක ස්කන්ධ ටිකේ ස්වභාවය තමයි හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයක්. අපි දැක්කත් නැතත් අද තණ්හා උපාදාන කියන කෙලෙසේ ඇහැ උපාදාන වශයෙන් නොගත්තොත් රූපේ උපාදාන වශයෙන් නොගත්තොත් කන උපාදාන වශයෙන් නොගත්තොත් ශබ්දේ උපාදාන වශයෙන් වශයෙන් නොගත්තොත් ඒ අනුපාදා භවයේ කෘත්‍ය අර්ථය තමයි භව නිරෝධය භව කියලා කිව්වේ දකින අහන දැනෙන දේවල් ඇතිකමට එකතු වෙන්නේ ඇතිකමට එකතු වෙන්නේ යම් තැනකට ගිහිල්ලා ආවොත් අපි අහවල් තැන ඉඳගෙන ආවේ අහවල් තැනට යනවය කියලා දෙකලවරක් නැහැ. යන්නේ නැතන් නැහැ. එතකොට අඩිසටහන් හිටින්නේ නැහැ. පාසටහන් නැහැ. රහතන් වහන්සේලාගේ ආගිය පඩි පාසටහන් නැහැ පින්වතුනි. එතකොට ඒ භවය නැති වුණොත් දකින්න ආහන දේවල් ඉතුරු නොවුණොත් අපි දුක් වෙන්නේ දුක් වෙන්නේ කොහොමද? තමන්වවත් ඉතුරු වෙන්නේ නැත්තම්. මෙහෙම කළා තමන් දිහා බලන්ද ඊගාව මොහොතේ ඒ දැකපු රූපයක් දැකපු හැට ඉතුරු නැතුවම නිරුද්ධයි කියන එක පේනවා නම් තමන්වවත් පනව ගන්න නිමිත්තක් ඉතුරු වෙන්නේ මේ මමයි කියලාවත් පනව ගන්න නිමිත්තක් ඉතුරු වෙන්නේ මේ වගේ ස්පර්ශ ආයතන 12 ධාතු 18 ආයතන 12 සම්පූර්ණ නිරෝධය සාක්ෂාත් වෙනවා භවය කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධයේ ආයතන 12 ධාතු අටලොස්සේ පැවැත්ම භව නිරෝධය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ ආයතන 12 ධාතු අටලොස්සේ නිරෝධය. ඒවා පංච උපාදාන ස්කන්ධයේ ආයතන ධාතු කියන්නේ මොකක්ද කියලා එකින් එක විස්තර කරලා දෙන්න මේක කාල වේලාව නෙමෙයි මගේ ප්‍රධාන මාතෘකාවට මම තාම ආවෙත් නැහැ. එතකොට නමුත් මේ ටික අවශ්‍යයි අපිට බෞද්ධය හැටියට. එතකොට අදාදම දුකේ නිවීමක් සාක්ෂාත් කරගන්න කෙනෙක් දැනගෙන ඉන්නට ඕනේ ටිකක් මේ ටික නිසා මම මේ ටික මතක් කරන්නේ. එතකොට මේ භව නිරෝධය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය ආයතන 18 ධාතු 18 නිර්වශේෂයෙන් නිරුද්ධ කළා කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති තැනකින් වාසය කරනවා සෝපදිසස නිබ්බාන කියලා කියනවා රහතන් වහන්සේ කියලා කියනවා. තාපැත්තකින් කියනවා අනුපාදා පරිනිර්වාණය ඇහැ උපාදාන වශයෙන් නොගෙන රූපේ උපාදාන වශයෙන් නොගෙන කන උපාදාන වශයෙන් ශබ්ද උපාදාන වශයෙන් නොගෙන නිදුනා. මොකද උපාදාන වශයෙන් ඉන්නකොට භවය හැදලා ජරා මරණ දුක එනවා කියලා දැකපු නිසා උපාදාන වශයෙන් ඇහැ රූප කන ශබ්ද උපාදාන වශයෙන් නොගත්තොත් භවය නිරුද්ධ වෙලා ජරා මරණ සීල දුකේ Nirodhe සාක්ෂාත් වෙනවා කියලා දැක්කනේ. ඒ හින්දා රහතන් වහන්සේ කියන්නේ අනුපාදා බවට උත්සාහවත් වෙලා අනුපාදා ස්පර්ශ ආයතන හයි උපාදාන වශයෙන් නොගන්න තැනට මනසගත්ත කෙනා. එතකොට ඔන්න පටිච්චසම්පාදයේ ප්‍රතිලෝමව මෙනෙහි කරනකොට දැක්කා අද සංහා උපාදාන කියන කෙලෙස් ටික නැති වුණොත් උපාදාන වශයෙන් නොගෙන විදිලා හිටියොත් භවය නිරුද්ධ වෙනවා ජරා මරණ පෙනෙන්නේ භව නිරෝධය නිවනයි භව නිරෝධය නිවනයි කියලා පෙන්වන්නේ ඒකයි. එතකොට අද මේ දැන් ඕගලන්ට සලායත නිරෝධය, දුක්ඛ නිරෝධය නිවන කියන එක පෙන්වනවා. නිවන කියන එක දකින්න පුළුවන් එක. අද අපිට එතකොට නිවන පේන්නේ නැත්තේ හටගත්තු දේවල් නිරුද්ධ වෙනවා කියලා නිවන පේන්නේ නැතුව ඇති බවටම ලෝකයටම හම්බ වෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙස් නිසායි කියලා පෙන්නවා. තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් භව නිරෝධ වෙලා නිවන අරමුණු වෙනවා නිවන පේනවා ලෝක නිරෝධයක් වෙනවා කියලා පෙන්වනවා හරි. ඔන්න පටිච්ච සමුපාදයේ ගවේෂණය කරනකොට අපිට හම්බ වුණා දුක දුක ඇති වෙන වර්තමාන හේතුව හේතුව නැතිකොලොත් මේ දුක මතුවට එන්නේ පුරාණ හටගත් හේතු ටිකට පෙනෙනවා ඒ ටික නිරුද්ධ වෙනවා ඇහෙනවා නිරුද්ධ වෙනවා මිසක දුක් විඳින්න පැවැත්මක් අපිට ඉතුරු වෙන්නේ කියන එක පෙන්වනවා. හරි. පටිච්ච සමුප්පාද ධර්මයේ ගවේෂණය කිරීමෙන් දුක දැක්ක, දුක ඇතිවීම දැක්ක, දුක නැති කිරීම දැක්ක. මොකද්ද දුක නැති කිරීම හැටියට හම්බුනේ? අනුපාදා භව. තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් භවය නිරුද්ධ වෙලා සියලු දුක නැති වෙනවා කියලා මතක් කළානේ. හරි. එතකොට තණ්හා උපාදාන දෙක නැති කරන එකට මතක් කරනවා මොකද්ද? තව නමක් අනුපාදා භව. උපාදාන වශයෙන් නොගෙන මිදෙනකම. ඊට පස්සේ මෙන්න මේ තණ්හා නිරෝධය උපාදාන වශයෙන් නොගන්නවා කියන අර්ථය බලාගෙන තමයි පිමුතුනි මාර්ගයේ තියෙන්නේ. හරිනේ. එතකොට දැන් මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් ඍජුවම කරන එක දෙයක් තියෙනවා. මොකද්ද? ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියන මේ ස්පර්ශ ආයතන ටික තණ්හා උපාදාන වශයෙන් ගණ්ඩ බැරි වෙන විදිහේ වැඩපිළිවෙලක් තමයි මේ ස්කන්ධයන්ගේ උදේවැයේ තියෙන්නේ. මොකද චතුරාර්ය පටිච්ච සම්පදාය ගවේෂණය කරනකොට ඒකෙන් හම්බුණා තණ්හා උපාදාන කියන කෙලෙසේ නිසා භවය හැදිලා දුක එනවා. තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් භවය නැති වෙලා දුක නැති වෙනවා කියලා පෙන්නපු නිසා චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඵලයේ හැටියට මාර්ගය ලැබුණා තණ්හා උපාදාන වශයෙන් නොගෙන උපාදාන වශයෙන් නොගෙන මොකද්ද ඇහැ රූපය කන ශබ්දය රූපයක් බලනකොට ඇහැ උපාදාන නොකොට රූපේ උපාදාන නොකොට වාසය කළොත් ශබ්දයක් අහන වෙලාවේදී කන උපාදාන වෙන්න නොදී ශබ්දේ උපාදාන වෙන්න නොදී සෝත විඥානේ සෝත සම්පස්සේ උපාදාන වෙන්න නොදී වාසය ශබ්දය ඇහුවොත් ඇහුවොත් මේ භව නිරෝධය සාක්ෂාත් වෙලා දුක නැති වෙනවා කියන උත්තරයක් ආපු නිසා මේ ස්කන්ධයන්ගේ උදේවැය තියෙන්නේ රූපයක් බලද්දීම ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් යුක්තව රූපයේ දිහා බලනකොට ඇහැ උපාදාන නොවි රූපේ උපාදාන නොවි චක්කු විඥානේ උපාදාන නොවි චක්කු සංපස්යෙන් උපන්න වේදනා සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදිතේ වෙන හේතු උපාදාන නොවි බලන ක්‍රමයක් ඕගලන්ට අරගෙන දෙනවා මේ ස්කන්ධයන්ගේ උදේබෑ දන්නා ප්‍රඥාව කියන්නේ නිකම්ම නිකන් දැනගෙන සම්මර්ෂණය කළ පැත්තකින් තියෙන එකක් නෙමෙයි සජ්ජායනා කරන එකක් නෙමෙයි. Tamange ජීවිතයෙන් කනේ ශබ්දයක් අහනවා. හැබැයි ශබ්දය අහන්න යනකොට ස්කන්ධයේ උදේබෑ දන්නා නුවණ තියෙනවා යා. පටිච්ච සමුපාදේ දන්නවා. කන ශබ්දය කෙරෙහි උපාදානව ඇලිලා පැවතුනොත් ඒවා අහපු කනත් අහපු සබ්දයත් ඇතිකමටම රැඳිලා භවයේ හැදිලා දුක එනවා කියලා තියා දන්නවා අහන වෙලාවේදී කන උපාදාන කන අල්ලගන්නේ නැතුව සබ්දය අල්ලගන්නේ නැතුව ඒකෙන් මිදිලා වෙන් වෙලා හිටියොත් හටගත්ත කනේ ශබ්දෙත් Nirodhe සාක්ෂාත් වෙනවා භව Nirodhe සාක්ෂාත් වෙලා දුක නැති වෙනවා කියන නුවණකින් යුක්තව නිසා එහෙනම් මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ශබ්දයක් ඇහෙන හා ඇහෙන ශබ්දේ නැති වෙන හැටි දකින නුවණකින් වාසය කරනවා මෙන්න මේ විදිහට වාසය කරනකොට කිසිදු වෙහසක් නැතුව මොන්නම විදිහකටවත් වෙහසක් නැතුව දුක පිරිසිඳ දකිනවා තණ්හාව තණ්හාව කෙනෙකුට අපි මෙහෙම හිතමු තමන්ට ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩ මිල මුදල් දුවා දරුවෝ තමන්ගේ හිතෙන් තමන්ට මොන විදියකටවත් අහිං කරලා වෙන් වෙලා ඉන්නෙම බැරි ඒ දෙමව්පියෝ සහෝදරෝ දුවා දරුවෝ කියන ඥාති සම්බන්ධතා ඇති තියෙනවා. ඔගොල්ලෝ දන්නවා මේව සංයෝජනයක් මේව බැඳීමක් කියලා දන්නවා. මේව අහින්නකොට නිවන් දකින්න බෑ කියලා දන්නවා. නමුත් මේක අහිං කරගන්න තමන්ට බෑ. දැරිවිලා මේව අයින් කරන්න එහෙම ගියොත් නිවන් දකින්නේ ඉඳ මම මේව දාලා යන්න ඕනේ මහාන වෙන්න ඕනේ පැත්තකට යන්න ඕනේ ළමයි ගෙදරින් එලවන්න ඕනේ කියලා කිව්වොත් ඒ ගිය කාරණාව කරගන්න බෑ ඊට වඩා තමන්ගේ අයින් වෙච්ච දරුවා ගැන දෙමව්පියෝ ගැන කායික මානසික තිබුණටත් වඩා පීඩාවකටපත් වෙලා තියෙන තනුත් පාතට වැටෙනවා මිසක ධම්ම මාර්ගයේ කියලා කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පින් උතුම් මෙන්න මේ කාරණා ටික හොඳට බලන්නට ඕනේ මෙන්න මේ කාරණා ටික මෙතනදී පෙන්වන්නේ අපි වතුර දෙන්න ඕන්ඩක ඉඳපු එතකොට අපිට හිතෙන්නේ ඒව අයින් කරන්නවත් බෑ අපිට නිවන් දකින්නවත් බෑ කියලානේ. නමුත් පින්වතුනි මෙතනදී සුවිශේෂීකමක් තියෙනවා. මෙන්න මේ කාරණාව හොඳට බලන්න බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ ඉන්න දක්ෂම ශල්‍ය වෛද්‍යවරයා කියනවා. යම් කිසි කෙනෙකුගේ ශරීරේ පසා කරගෙන යන උලක් ඇනලා තිබුණොත් අපි තුමු සිහි නැති කරනවා වගේ තාක්ෂණයකුත් නැත්තම් යම් වෛද්‍යවරයෙක් මේ හුල Tamange ඒ ශරීරයේ ඇනලා තියෙන උල අයින්කරනද මේ උල පාදද්දිත් රිදෙනවා ඈ මේ උල හොය මේ උල හොයද්දිත් රිදෙනවා ඒක අදින්ද මතු කරද්ද පාදද්දිත් රිදෙනවා ඒ උල අදිද්දිත් රිදෙනවනේ ඒ වගේ තමයි මේ සත්වයන්ගේ ජීවිත පසහා කරගෙන යන්න විදිලා තියෙන හුලක් තමයි පින්වතුනි මේ තෘෂ්ණා නැමැති හුල ඒ තෘෂ්ණා නැමැති හුල සිහි නැති කරන්නේ නැහැ හුඳින් ඉන්නවා එක දස්සමකවත් වේදනාවක් රිදුමක් කැක්කුමක් ඇති නොවන විදිහට අපේ ජීවිතයෙන් යෙහුලා ඇදලා දානවා ඒකයි මේ ලෝකේ ඉන්න ශල්්‍ය වෛද්‍යවරුන් අතර තථාගතයන් වහන්සේ හා සමාන ශල්්‍ය වෛද්‍යවරයෙක් තව නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ගේ ජීවිතේ පසාරු කරගෙන යන්න ඇනිලා තියෙන මේ තෘෂ්ණාව නැමැති උල මේ හිස් නැත්තම් මේ උල ඕගලන්ට කිසිම වෙහෙසක් දුකක් රිදුමක් නැතුව ඉබේම අයින් කරලා දානවා. ඒ සියලු සංයෝජන අනිත් අයට රිදුමක් නැතුවත් ඕගලන්ට රිදුමක් නැතුවත්. ඒ නිසා ඕගොල්ලෝ මේවා අයින් කරන්න කොහොමද කියලා මහන්සි වෙන්න එපා. දුක පිරසින දැකලා සම්පූර්ණ තණ්හාව අයින් කරලා ආයතන නිරෝධය සාක්ෂාත් කරලා දෙනවා කියන ඔක්කොම ටික <coughs> ඔක්කොම ටික කළා දෙනවා පින්වතුනි මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ කියන එකම එක ධර්මතා ටිකෙන් Thank you. එතකොට ඒ තරම් වටිනා වටිනා ධර්මතාවයක් තමයි මේ ස්කන්ධයන්ගේ උදේ වේ දන්න නුවණ. මේ නුවණට කොච්චර සුවිශේෂිතනක් දීලා තියෙනවද කියන එක බලමු අපි මතක් කළා සතර කලකිරීම ඇති කළා දෙනවා ඒ වගේම මනාව දුක්ගෙවලා දෙනවා ආර්ය භාවයටපත් කරනවා කියලා විශේෂ තමන්ව ಗುಣ ස්වභාවයකටපත් කරන ගුණාත්මක ගති ටිකක් මේ නුවණ තියෙනවා ඒ විතරක් නෙමෙයි යෝචේ වස්සසතං ජීවේ අපස්සං උදේව්‍යං ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදේව්‍ය මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදෙන අවුරුදු 100ක් ජීවත් වුණ තිස් ජීවිතයක් එක දවසක් ජීවත් වුණ තේ ජීවිතේ වටිනවා කියන තැනට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකට බලන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණට මොන තරම් තැනක් මේ ශාසනය දීලා තියෙනවද කියන එක. එතකොට ඒ නිසා මට මතක් කරන්න කරුණු ගොඩක් තිබුණත් මම කෙටි කරලා මේ මතක් කරන්නේ උදේවැය දන්නා නුවණ අපි ගාව ඇති කරගන්න ආකාරය අපි ටිකක් බලමු. දැන් ආපු ක්‍රමය අපි මතක තියාගන්නට ඕනේ. දුක දැක්කා, දුක ඇති වෙච්ච හේතුව දැක්කා, ඒ හේතුව නැති කළා. උපාදාන වශයෙන් නොගෙන හිටියොත් තමයි නිවන සාක්ෂාත් වෙන්නේ කිව්වහම මේ මාර්ගයේ තියෙන උපාදාන වශයෙන් නොගන්නාකම ඕගොල්ලෝ තුල ඇති කරන්නයි කියන එක මතක තියාගන්නට ඕනේ. ඒ දුක දැක්කේ දුක ඇතිවීම දැක්කේ දුක නැතිවීම දැක්කේ පටිච්චසම්පාදයේ හරහායි. පෙර අවිද්‍යා කර්මයක හටගත් විපාක ටිකට නිවිලා යනවා අද තණ්හා උපාදානෝ භවයේ හැදිලා දුක එනවා කියලා දැක්කා අද තණ්හා උපාදාන වශයෙන් නොගෙන නිදිලා හිටියොත් භවයේ නැතිලා දුක නැති වෙනවා කියලා දැක්කා දුක දුක ඇතිවීමත් පටිච්චසමුපාදයෙන් දැක්කා චතුරාර්ය සත්‍යයේදී ඒ දුක්ඛ නිරෝධය උපාදාන වශයෙන් නොගත්තොත් මේ නිවන සාක්ෂාත් වෙනවා සලායත නිරෝධේ භව නිරෝධේ සාක්ෂාත් වෙනවා කියලා දැකපු නිසායි අපි මේ මාර්ගයේ වඩන්නේ දැන් ස්කන්ධයන්ගේ උදේ බලන එක අපි පොඩ්ඩක් ඉගෙන ගමු මෙන්න මේ ටික හරියම වටිනවා මේ ටික කළොත් දුක පිරිසිඳ දකින්නවා කියලා එකට වෙනමම වෙහෙසක් චුට්ටක්වත් එපා තණ්හාව දුරු කරනවා උපාදාන වශයෙන් නොගන්නවා කියන එකට දසමයක්වත් උත්සාහවත් වෙන්න එපා නිරෝධය කියන්නේ මොකක්ද නිවන කියන්නේ මොකක්ද ඒක දැන් දකින්න පුළුවන්ද දකින්නේ කොහොමද කියලා කිසිේද කිසිේද විමුති මාත්‍රයකට ඇති කරගන්නත් එපා දුක පිරසින්ද දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා දෙනවා කියන එක මාර්ගයේ වැඩක් මාර්ගය කියන්නේම කෘත්‍ය තුනක් කරන එක දුක පිරසින්ද දක්වනවා සමුදය දුරු කරනවා නිරෝධය සාක්ෂාත් කරනවා කියන වැඩ ටික තමයි මාර්ගයෙන් කරන්නේ ඕගලන්ට තියෙන මාර්ගයේ වඩන එක. මේ ස්කන්ධයන්ගේ උදේ බලන නුවණ ඇති කරගන්න එක විතරයි තියෙන්නේ මේක කරනකොට මේ ජීවිතයේදීම සියලු දුකේ නිවීම මෙදීම හදාගන්න ඒකාන්තෙම පුළුවන් හරියට දැනගන්න එක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. අපි එහෙනම් බලමු ඒ ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නුවණ ඇති කරගන්නේ කොහොමද කියලා. ඒක පෙළ දහම මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි අහලා තියෙනවා රූපය කියලා මොනවා හරි රූප කියලා යමක් තියෙනම් චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූතන උපාදාය රූපක් සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප උපාදාය රූප සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතත් ඒ නිසා පවත්නා උපාදාය ඒ ටික ඇසුරු කරගෙන මහ භූත ඇසුරු කරගෙන පවතින රූපත් කියන ටික තමයි රූප කියන්නේ අපි ඒක ගත්තොත් ඇහැ ඇහැට පෙනෙන රූප කන කනට ඇහෙන ශබ්ද, නාසය නාසයට දැනෙන ගන්ධ, දිව දිවට දැනෙන රස, කය කයට දැනෙන පොට්ටබ්බය කියන ticket කියන රූප කියලා. එතකොට මේ රූප කන බොන ආහාරය නිසා මේ රූපය ඇති වෙනවා ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා ඔන්න රූපයත් රූපය ඇතිවීමත් නැතිවීමත් දන්නවා ඊට පස්සේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ස්පර්ශය නිසා මේ නාම ධර්ම ටික වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික නාම ධර්ම ටික ඇති වෙනවා ස්පර්ශය නැති වුණොත් නැති වෙනවා කියලා මේ නාම ධර්ම ටික ඇති වෙන හැටි දන්නවා මේ නාමයි මේ රූපයි මේ නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වුණොත් විඥානය නැති වෙනවා කියලා දන්නවා මෙන්න මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ අපි ඇති කරගන්නට ඕනේ. උන් ওই නුවණින් ඔක්කොම ටික කළා දෙනවා. දැන් ඔය අපි කතා කළේ පෙළ දහමනේ. ওই ටික අපි මෙච්චර කල්යක් මෙනෙහි කරලා තියෙනවනේ. ওই ටික බලලා තියෙනවනේ. බලනවනේ අපි බැලුවට මේ කියන එකක්වත් උනේ නැහනේ. නමුත් එහෙම නෙමෙයි. අපි මේ ටික අපේ භාෂාව අපේ ජීවිතයෙන් අපි දකින්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ අර්ථය ගන්නට ඕනේ. අර්ථය බලාගෙන ප්‍රතිපදාව තියෙන්නේ ප්‍රතිපත්තිය තියෙන්නේ. එතකොට පරියප්ති ප්‍රතිපත්ති පරියප්තියේ අර්ථය හරියට තේරුම් ගත්තාම ඒකමයි අපිට ප්‍රතිපත්තියට උදව් වෙන්නේ. හරි. අපි මෙතනින් පටන් ගමු. නාම රූප පත්‍ය විඥාන කියනකොට හොඳයි. අපි කියමු විඥානය කියන එක ගන්න විඥානය කියන වචනය අපිට සිංහලෙන් ගත්තොත් දැනගන්නවා කියන එක දැනගන්නවා කියන එක. ඇස් ඉදිරිපිට දෙන රූපයක් දැනගන්නවා. කන ඉදිරිපිට එන ශබ්දයක් දැනගන්නවා නාසය ඉදිරිපිට එන ගන්ධයක් දැනගන්නවා දිවට හමු වෙන රසයක් දැනගන්නවා කයට ස්පර්ශ වෙන ස්පර්ශයක් දැනගන්නවා සිතට සිහින ධර්මාරම්මණයක් දැනගන්නවා කියලා අපිට දැනගන්න පුළුවන් ශේත්‍රය හය ආකාරකින් තියෙනවා හරි අපිට පුළුවන් දැනගන්න පුළුවන් දේවල් දැන් මගේ අතේ තියෙන මේ දිහා බැලුවම වටාපද කියලා දැනගන්න පුළුවන් ගහක් කියලා දැනගන්න පුළුවන් දැන් ඉස්සරහා තියෙනවා බිත්තියක් කියලා දැනගන්න පුළුවන් ඔය වගේ අපිට යමක් පෙනෙනකොට ඇස් ඉදිරිපිට මොනවා හරි ආවොත් මලක් ගහක් මිනිස්සේ කියලා අපි දැනගන්න ඕනේ. හරි. ඔන්න ඔය දැනගන්නවා කියන කාරණාව දිහා අපි පොඩ්ඩක් බලමු. මෙන්න මෙතනයි අපිට වටිනාම දේ. හොඳයි. අපේ පුරාණ කර්මයට විපාක හැටියට හැදිලා තියෙනවා. හරි. ඇස් ඉදිරියට අපි කියමු ඔන්න දැන් තව කෙනෙක් ආවා කියන්නකො. අපි බලමු දැන් මේ ස්කන්ධයේ උදේවැය බලන්න හදන්නේ හරි. බලන්න කන බොන බත්පාන් කවුපි මුං ඇට නැත්තම් මේ ඇහැ පවතිනවද කියලා බලන්න. කන බොන ආහාරය නැත්තම් ඇහැ කියන එකක් තියෙනවද? නැහැ. ඇහැ කියන එකක් නැත්තම් රූප ගැන අපි දන්නවද? බාහිර කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ දෙයක් හෝ පෙනෙන විදිය රූපයක් පෙනෙන්නේ අපිට රූප පෙනෙන්නේ නැහැ නැත්තම්. ආහාරය නැත්තම් ඇහැ නැහැ. එහෙනම් ආහාරය නිසායි අපිට රූප හම්බ වෙන්නේ කියන කාරණාවක් තියෙනවා. හරි. ඊට පස්සේ ස්පර්ශය නිසායි වේදනා සංඥා චේතනා හටෙන්නේ. අපි ඕක මෙහෙම බලමු පින්වතුනි. උන්න දැන් අපිට ආහාරය නිසා ඇහැ හැදිලා ඇස් ඉදිරිපිට රූපත් හම්බ වෙලා. නමුත් විඥානයේ නැත්තම් හිත නැත්තම් අපිට ඒ රූපේ පේනවද කියලා බලන්න පේන්නේ ඔන්න පළවෙනි කොටස. ඇහැයි රූපය දෙක සම්බන්ධ වෙන්න ඕනේ. හරි ඊට පස්සේ එතෙන්ට චක්කු විඥානයේ කන ශබ්දයක් තියෙන තැනට සෝත විඥානය ඇවිල්ලා රූපයක් පෙනෙනවා සද්දයක් ඇහෙනවා. ඔන්න දෙවෙනි කොටස. අපි මෙහෙම කියමු දැන් අපි ඉස්සරහට ආපු රූපේ පේනවා. දැන් මමත් ඉන්නවා මං එක්ක තව දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් ඉංග්‍රීසි ජාතිකයෙක් එක්කෙනෙක් දෙමළ. හ්ම් හරි. දැන් අපි තුන්දෙනාටම ඔන්න ඇහත් රූපියක් තිබුණා හිත නැත්තම් ඒක පේන්නේ නැහැ. ඔන්න ඇහත් රූපියත් පළවෙනි කොටස දෙවෙනි කොටස ඇහත් රූපයේ තියෙන තැනට හිත පැමිණියට පස්සේ දැන් මටත් පේනවා ඉදිරියෙන් තියෙන වස්තුව අනිත් කෙනාටත් පේනවා මේ අපි තුන්දෙනාටම පේනවා දැන් ඉදිරියෙන් තියෙන වස්තුව සමානයි. හරිනේ. ඔන්න දැන් රූපෙකුත් තියෙනවා නාමෙකුත් තියෙනවා. හැබැයි දැනගැනිල්ල තාම නැහැ. බලමු ඊට පස්සේ ඉදිරියෙන් තියෙන වස්තු ආරම්භය මම දැනගන්නවා පැදුර කියලා. අනිත් කෙනා දැනගන්නවා ඉංග්‍රීසියෙන් කියන මැට් කියලා. දෙමළ කෙනා දැනගන්නවා පායි කියලා. ඔන්න බලන්න දැන් ඇස් ඉදිරි පිටට දැන් මේක අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි අවස්ථාවේ ඇහැයි රූපයයි දෙක අපි තුන් දෙනාටම තිබුණ සමානයි. අපි තුන් දෙනාගේම ඇහැයි රූපයයි තියෙන තැන චක්කු විඥානයේ පැමුණපු නිසා ඉදිරියෙන් තියෙන වස්තුව පෙවුණා. ඔන්න නාම ධර්ම ටික සම්පූර්ණ වෙලා ඉස්සෙල්ලා රූපය තිබ්බා. චක්කු විඥානයේ පැමිණියට පස්සේ අපි තුන් දෙනාටම ඉංග්‍රීසි ජාතික කියන දෙමළ ජාතික කියන මටත් තුන් දෙනාටම පේනවා දැන් සමානයි වස්තුවක් පේනවා නාම ටික පහළ වෙලා ඊට පස්සේ හැබැයි දැනගන්නවා කියන තැනට එනකොට මම දැනගන්නේ පැදුර කියලා, අරය දැනගන්නේ මැට් කියලා, අරය දැනගන්නේ පායි කියලා. අන්න බලන්න දැනව ගැනීමෙදි වෙනස් වෙලා. එසකොට මෙතන ධර්මතා තුනක් තියෙනවා කියලා පේනවනේ. හරි මට ඒකයි මේ පෙන්වන්න ඕන උනේ. ඒ වගේ ඇහත් රූපියක් දෙක කන බොන ආහාරයේ රූපය ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා ටික පහළ වෙච්ච එක තමයි අර කාටත් පොදු විදිහට පේනවා කියපු ටික. ඒ නාමයි රූපයි දෙක නිසා පැදුර කියලා දැනගන්න කමක් ආවහම මෙන්න මෙතෙන්දි මට පෙන්වන්න ඕනේ එක දෙයයි තියෙන පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහත් රූපය දෙක ආහාරයෙන් හැදුනා කියලා බලන්න. මේ රූපයේ පෙනෙනවා කියන සිද්ධිය ඇති කරලා තියෙන්නේ ස්පර්ශය නිසා හටගත්ත නාම ටිකකින් ඇහත් රූපය දෙක නැති වෙනකොට ස්පර්ශය නැති වෙනකොට නාම ටික නැති වෙනවා. මේ නාම රූප දෙක නිසායි දැනගැනිල්ලක් ඇති වෙන්නේ නාම රූප දෙක නැති වුණොත් දැනගැනිල්ල නැති වෙනවා කියලා බලන්න කියනවා. ඉතින් මම ඒක මතක් කරලා දෙන්නම්. අපි කියමු මෙහෙම උච්චර අපි කතා කළාට උච්චර හිමින් වෙන්නේ ඉබේම වෙලා ඇහැට රූපේ පෙනෙනකොටම පැදුර කියලා දැනගෙන ඉවරයි. එතකොට මේ පැදුර කියලා දැනගන්න කමට නාම රූප පත්‍ය විඥාන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා මේ මේක වෙන් කරන්න පුළුවන් හින්දා මම අර ඕගලන්ට අවස්ථා තුන පෙන්නුවේ දෙමළ කෙනත් ඉංග්‍රීසි කෙනත් සිංහල කෙනත් තුන් දෙනාම පැදුර පායි මැත් කියලා දැනගත්තා බලන්න තුන් ආකාරයට දැනගත්තේ හැබැයි පෙනෙන තැනට එනකම්ම සමාන වෙලා. පෙනෙන තැනට එනකම්ම සමාන වෙලා. උන් ওই පෙනෙන තැනට එනකම්ම සමාන වෙච්ච ticket දකින්ද නාම රූපය කියලා. ඇහැ තියෙනවා නාම ධර්ම ටික තියෙනවා. නාම රූප පත්‍ය විඥානං කියන ටික දකින්ද පැදුර කියලා මැට් කියලා පායි කියලා කෙනා කෙනා වෙනම තම තමන්ගේ භාෂාවෙන් දැනගත්ත කම. මෙන්න මේ නාම රූප කියන ටෙක තමයි පින්වතුනි පුරාණ කර්මයට හටගත් විපාක. නාම රූප පත්‍ය විඥානං කියලා කියන ටික මේ විඥානං කියන ටික එක මායාවක්. ඒක විඥානයේ අත්දැකීමක්. ඒක ප්‍රඥාප්තියක්. ඒක නිරුක්තියක්. ඒක කර්ම මට්ටමේ සිතක්. ඒක දැනගැනීම මාත්‍රයක්. ඒක අර පෙර කර්මයට හටගත්ත විපාකයෙන් මිදිලා තියෙන. ඒ නාම රූප දෙක නිසා හටගත් එකක්. මොකද්ද මේ පැදුර, මැට්, පායි කියලා දැනගන්නකම ලස්සන ළමයෙක්, මිනිස්සෙක්, ගහක්, කියලා ඇහැට පෙනෙන පෙනෙන දේවල් දැනගන්නකොට දැනගන්න උදව් වෙලා තියෙනවා ආහාරයෙන් හැදුණු රූපෙකුත් ස්පර්ශපත්තෙන් හැදුණු නාමෙකුත් මේ නාම රූප දෙක නිසා තමන් තුළ දැනගැනිල්ලක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට තමන් තුළ දැනගැනිල්ල නැති වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ටික මෙන්න මෙතන අවධානය යොමු කරන්ට මං කිව්වා යමක් දැනගන්නවා කියන එක ඇස් ඉදිරියට ආපු වස්තුව මම දැනගත්ත පැදුර කියලා. පැදුර කියලා දැනගන්නවා කියන එක ප්‍රඥප්තියක්. නිරුක්තියක්, මායාවක්, විඥානීය අත්දැකීමක් කියලා මම මතක් කළානේ. එතකොට ඇහැට පෙනුණු ඇහත් රූපයක් ඒ වස්තුව පෙනෙන කමක් කියන ටික නාම රූපයි කියලා කියපු ටික පුරාණ විපාකයෙන් හටගත්ත ටිකක්. ඒ නිසා Tamanට පැදුරේ කියලා දැනගැනලක් ඇති වුණා. ඇහත් රූපය දෙක නැති වෙනකොට මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට පැදුරකින් දැනගැනිල්ල නැති වෙනවා කියලා. Taman ගාව යම් යම් නාම රූප ධර්මයක් හටගන්න කම නිසා ප්‍රඥප්තියක් Taman තුල ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්න කියනවා. ඇයි මෙහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම සිද්ධියක්. දැන් මෙතන තියෙන කනබුන ආහාරයෙන් හැදුණු ඇහක් රූපයක් තියෙනවා නම් මේක බොරුවක් නෙමෙයි ඇත්තක්. ඇත්තක් කියන එකෙන් කිව්වේ නැති වෙන්නේ නැහැ විනාශ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි එහෙම එකක් තියෙනවා. ඒ එතනත් චක්කු විඥානයේ පැමිණලා ස්පර්ශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා ඇති වෙලා රූපය පෙනෙනවා නම් අර අපි කිව්ව තුන් දෙනාටම සමාන වස්තුව පෙනෙනවා කියලා පෙනෙන කමක් තියෙනවා නම් මේ පෙනෙනවා කියන සිද්ධියට කරපු නාම ධර්ම ටිකක් තියෙනවා නම් ඒක බොරුවක් නෙමෙයි ඇත්තක් තියෙන එකක්. ස්පර්ශයෙන් හටගත්තේ චෛතසික ටිකක්. මේ නාම රූප කියන එක යතහ භූත ස්වභාවයක්. ඇත්ත ඇති ඇති පවතින දෙයක්, තියෙන දෙයක්. නමුත් ඒ දෙන්න නිසා හැම වෙලාවෙම උපදින විඥානය දැන ගැනීම බොරුවක් මායාවක් මනෝමය දෙයක් ඒක අර නාම රූප දෙක නිසා නාම රූප පත්‍යනේ ඒ දෙක ප්‍රත්‍යයයි ඒ දෙක හේතුයි ඒ දෙක නිසා හටගන්න අධ්‍යක්ීම් මාත්‍රයක් ප්‍රඥප්ති මාත්‍රයක් සිත් මාත්‍රයක් Taman තුල උපදින. එහෙම ඒව නැහැ. ඒක බොරුවක්. පැදුර කියලා එකක් ලෝකේ කොහෙවත් නැහැ එහෙම එකක්. මිනිසයා කියලා ගහ කියලා එහෙම දේවල් නැහැ. ඒක ප්‍රඥප්තියක් විතරයි. ප්‍රඥප්තියක් කියලා කියන්නේ පැනවීමක්. නිකන් ඒක සම්මතය. අපි මේ පෙනෙන රූපේ පෙනෙනකොට අපි පැදුර තියෙන කියලා සම්මතයක්. සම්මතයක්, ප්‍රඥාක්තියක්, කෙනා කෙනා දාව. අපි සිංහල කියන කට්ටිය මේ හැඩයට පැදුර කියලා හඳුර ගන්නවා. ඉංග්‍රීසි කියන කට්ටිය මේ හැඩයට මැට් කියලා හඳුනගමු කියලා ප්‍රඥාප්තියක්. දෙමළ කියන ඇත්තෝ මේ හැඩයට මැට් කියලා හඳුනගමු කියලා පැනවීමක්. තුන් දෙනාගේ මනසේ ඒ ඒ ප්‍රඥාප්ති ධර්මතාව තුනක් සිහි වුණා. දැන් ඒ නාම රූප දෙක නැති වුණොත් ප්‍රඥප්තිය තමන් තුළ නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්න කියනවා. රූපයක් පෙනෙනකොට තමන් ගාව ප්‍රඥප්තියක් සිහි වෙනවා. රූපේ නැති වුණොත් ප්‍රඥප්තිය නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්න කියන එක මේ උද්‍යව විඥාණයෙන් පෙන්නන්නේ. බැරි වෙලා හරි චතුරාර්ය සත්‍ය පටිච්චසමුපාදේ දන්නේ නැති කෙනාට වැරදුණු කෙනාට වැරදුනා චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය වැරදුණු කෙනාට වැරදුනා මාර්ග සත්‍ය එයා ස්කන්ධයේ උදේ උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා කියන එක ඉගෙනගෙන නැත්තම් ඒ එහා මේ ස්කන්ධයේ බුදේවේ දන්නේ නැති කෙනා කරන වැරද්ද මොකද කියලා දන්නවද? නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් එනකොට නාම රූප නිසා විඥානය කියන්නේ විඥානය කියන්නේ ප්‍රඥප්තියක් කියන එක මම මතක් කළා. ඒක නාම රූප දෙක නිසා නාම රූප දෙකට අයිති නැහැ කියන එකත් මතක් කළා. ඒකට තමයි මම අර පුද්ගලයේ තුන් දෙනා කියලා තුන් දෙනාට යමක් දැනගන්න මට්ටමට එනකොට අවස්ථා තුන පෙන්වයි. රූපයේ පළවෙනි අවස්ථාව හැමෝටම තුන් දෙනා තමයි තියහ රූපයේ තිබුණා. මලමිණියකට වගේ හිත ඊට අනුගතව උපන්නාම තුන් දෙනාට වස්තුවක් ලැබුණා පෙනෙනකම සමානයි. ඊට පස්සේ දෙවනි අධීරේ තුන්වෙනි අධීරයේදී තුන් දෙනාම දැනගත්තා එක්කෙනෙක් මැට් එක්කෙනෙක් පැදුර එක්කෙනෙක් පායි. දැනගන්නකොට අර අවස්ථා දෙක නිසයි මේ දැනගත්තකම කියන තැනකින් හරි. එතකොට දැන් මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වපු උදේරේ නොදන්නා කොට අස්ෘතවත් උත්ජනය නැත්නම් ලෝකේ කෙනා මොකද කරන්නේ දන්නවද මේ නාම රූප දෙක නිසා හටගත්ත ප්‍රඥප්තියේ ස්වභාවය තමයි නාම රූප දෙක නැති වෙනකොට එතන එතනම ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා නමුත් මේ ප්‍රඥප්තිය භාවිතා කරන්න ගත්තොත් මේ සම්මතිය අසුරු කරන්න ගත්තොත් එහෙම නැත්නම් මේ විඥානීය පරිහරණය කරන්න ගත්තොත් වෙන දෝෂේ බලන්න. ඒ කිව්වේ නාම රූප දෙක නිසා තමංගාව ඇති වෙනවා පැදුර කියන අදහසක් ඇති වුණානේ. එතකොට ඇහත් රූපයත් දෙක වෙන වෙනකොට පැදුරය කියන අදහස මංගාව නැති වෙන එක තමයි ඇත්ත. උදේ බැලුවනම් ඇහත් රූපයක් දෙක එනකොට පැදුරය කියන අදහසක් ආව ඇහත් රූපයක් දෙක නැති වෙනකොට පැදුරය කියන අදහස නැති වෙන එක තමයි මේකේ බලන්න කියලා කියන්නේ ඇත්ත. එතකොට මට පැදුර කියන ප්‍රඥප්තිය ආපු පැත්තේ පැදුර කියන ප්‍රඥප්තිය මා තුළ උපදින්න හේතු පැත්තේ නිමිති නැහැ. කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් තියෙනවා ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා චේතනා කියන ටිකකින්ද වස්තුව පෙනෙනවා ඒ දෙන්න නිසා පැදුර කියලා දැන කමක් දැනගන්න කමක් හැදිලා. මොකද මම හිතන පැදුර කියන එක අර පැත්තේ තිබුණා නම් අනිත් දෙන්නටත් පේන්න ඕනේනේ. නමුත් ඒ දෙන්නට එහෙම පෙවුනේ නැත්තේ. එයා නැට් කියලා බලන එක දැනගන්න එක අර ඒ නැට් කියලා දැනගන්න එක හැදෙන්න හේතු වෙන පැත්තේ. එයාට තිබුණ රූපය රූපේ පෙනෙනකම ඒ නිසා නැට් කියලා හැදුනා. ඒක ඇහත් රූපයක් දෙක නැතිනම් නැට් කියන අදහස නැති වෙනවා. දෙමළ කෙනාට ඇහත් රූපයක් දෙක නිසා රූපේ පෙනෙනවා පෙනෙනකොට පායි කියන අදහස එයා තුළ ඇති වෙනවා. ඇහත් රුපියල් දෙක නැති වෙනකොට පායි කියන අදහස නැති වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. නමුත් මම ওই උදේවේ නොදෙන මේ ප්‍රඥප්තියෙන් මේ සම්මතයෙන් මේ මායාවෙන් මම අර දිහා බැලුවොත් ප්‍රඥප්තිය පරිහරණය කරන්න ගියොත් සම්මතිය ජීවත් වෙන්න ගියොත් මම විඥානීය අධ්‍යක්ීමෙන් ජීවත් වෙන්න ගියොත් ඒ කියන්නේ ඇහත් රූපයක් දෙක නිසා පෙනෙනකොට පැදුර කියන අදහස ආවා. පැදුර කියන අදහසින් මම රූපෙ දිහා බැලුවා. මම කිව්වා පැදුර කියන එක Taman තුල ඇති වෙලා නැති වෙන විඥානීය අත්දැකීමක්. නමුත් පැදුර කියන අදහසින් මම රූපෙ දිහා බැලුවා. පින්වතුනි මට රූපේ ඇත්ත වැහෙනවා. නාම ධර්ම හැච්චිකේ ඇත්ත වැහෙනවා. නාම රූප දෙක පැත්තේ පැදුරක් තියෙනවා වගේ පෙනේ මට. එතකොට මේ ප්‍රඥාප්තිය මේ නිරුක්තිය මේ සම්මතය මම භාවිතා කරනවා මම ඒක පරිහරණය කරන්න ගියොත් මේ විඥානයේ අත්දැකීමේ නාම රූප දෙක පැත්තට මම ගියොත් ඒ කියන්නේ පැදුරය කියන අදහසින් රූපෙ දිහා බැලුවොත් ඇහැ පැත්තට ආපහු ගියොත් මට පැදුරක් හම්බ වෙයි පැදුරක් පෙනේ පැදුරක් පෙනේ දැන් එතකොට දැන් බලන්න මෙතන කාරණා දෙකක් තිබුණා. ඇහත් රූපයක් දෙක නිසා පැදුර කියන අදහසක් මං ගාව ආවා. ඇහත් රූපයක් දෙක නැති වෙනකොටම පැදුර රැති වෙනවා. ඒ විදිහට වාසය කළොත් මහණෙනි නුඹලට ඇහැ පැත්තේ රූපේ පැත්තේ උපහදාන වෙන්නේ ඒ හින්දා මේ ස්කන්ධෙන්ගේ උදේ වෙන්න ඕනි වාසය කරපල්ලා කියන උපදේශය මං ගාව තිබුණේ නැත්තම් මම මොකද කරන්නේ? ඒ දැනුම ආපු ගාමම දැනුමෙන් ඇහැපත රූප පැත්තට යනවා. මං ඇහැට පෙනෙන රූපය විඥානයේ අත්දැකීමෙන් බලනවා. නාම රූප දෙක නිසා මංගාව තියෙන විඥානය තමයි පැදුර කියන දැනගැනිල්ල. අර කෙනා මැට් කියලා දැනගන්න කම, අරය පායි කියලා දැනගන්න කම. ඊට පස්සේ විඥාණයෙන් මේ දිහා බලන්න ගියොත් විඥාණයෙන් නාම රූප දෙක පැත්තට ගියොත් නාම රූප දෙක නිසා හටගත්තු විඥාණය ආපහු නාම රූප දෙකට ප්‍රත්‍ය වුණොත් ඒ කියන්නේ පැදුර කියන දැනගෙන ලැබුණාම මම ආපහු පැදුර කියලා බැලුවොත් අර රූපේ පැදුර වෙයි ඇහැ පැදුර දකින්න ඇහැ වෙයි. වේදනාව පැදුර දකිනකොට එන වේදනාව වෙයි හැඩේ පැදුරේ හැඩේ වෙයි පැදුර ගැන හිතන කම වෙයි. මෙතන තියෙන දේ තමයි ඇත්තටම පවතින නාම රූප දෙකේ ඇත්ත වැහෙනවා ප්‍රඥප්තිය කියන එක ඇත්ත වෙනවා. දැන් මට මේක ප්‍රඥප්තියක් නෙමෙයි සම්මතයක් නෙමෙයි තියෙන එකක්. ඇයි ඒ? කන බොන ආහාරයෙන් හැදුණු ඇත්තටම රූපේ නිසා හටගත්ත සිතුවිල්ලක් තමයි ප්‍රඥප්තිය කියන එක. ප්‍රඥප්තියේ අනිත්‍ය බලාගන්ත හටගත් දේ නැති වෙනවා කියන බලාගන්ත උදේවැය බලාගන්ත දක්ෂ නැහැ ඉගෙනගත්තේ නැති හින්දා විඥානීය අධ්‍යක්ෂින් දැනගත් දේන් රූපේ දිහා බලනකොට රූපේ මට පේන්නේ පැදුර වගේ. එතකොට මට ඒක බොරුවක් වෙන. ඇයි බොරු කියන්නේ මොකද බලන්න මේ අල්ලන්න පුළුවන් කියලා අල්ලලත් වෙන්නත් පුළුවන්. මට ඔක මං කෙටියෙන් මතක් වුණ වෙලාව බොහෝම ටිකයි තියෙන්නේ. එහෙනම් මම කෙටියෙන් මතක් කළොත් දුරකථනයක් ගත්තාම දුරකථනයක ඉන්කමින් සහ අවුට්ගෝයින් කියලා දෙකක් තියෙනවා. පිටතේ ඉඳන් පණිවිඩ ඇතුළට එන එකට කියනවා ඉන්කමින්. අපි පිට කාට හරි ඇමුතුම් ගන්නවා අවුට්ගෝයින්. එතකොට ඒ වගේ මෙතෙන්දි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇහත් රූපය දෙක නිසා නාම ධර්ම ඒ කියන්නේ රූපයක් පෙනෙනවා සද්දයක් ඇහෙනවා අර අපි තුන් දෙනාටම පෙනෙන වස්තුව පොදුයි වගේ පොදුයි වගේ ඊට පස්සේ නාම රූපපච්චය විඥානං මම පැදුර කියලා අනිත් කෙනා පායි කියලා අනිත් කෙනා මැට් කියලා දැනගත්තා වගේ නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා කියලා බාහිර රූපයක් හෝ සද්දයක් හෝ ඇස් ඉදිරි පිටට ආවහම ඒ නිසා තමන් තුල ප්‍රඥප්තියක් උපදින එක සම්මතයක් සිහි කරගන්න එක විඥානයේ අත්දැකීමක් ඇති වෙන එක නිරුක්තියක් හටගන්න එක ප්‍රඥා අධිවචන සම්පස්සයක් හටගන්න එක ධර්මතාවයක්. ඔන්න ඉන්කමින් වගේ බාහිර ඇහත් රූපයක් දෙක නිසා තමන් තුල දැනුමක් ආවා. කලට සද්දයක් ගැටෙනකොටම බල්ලෙක් බුරනවා කපුටෙක් කෑ ගහනවා වාහන සද්දයක් කියලා තමන් තුල සද්දයක් ඇති වුණා කන සද්දයක් නැති වුණා සද්දේ නැති වෙනවා. ඔන්න ඔය විදිහට තමන් තුල දකින අහන දේවල් අරඹය දැනගැනිලි ඇති වෙනවා දකින අහන දේ නැති වෙනකොට ඒ ඒ දැනගැනිලි නැති වෙනවා කියන එකට හොඳ සිහියක් පුරු පුරුදු කරන්ද කියලා කියන ඔච්චරමයි කරන්න ඕනේ දුක පිටින් දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා ඔක්කොම ටික කරලා දෙනවා මේ තණ්හා උපාදාන කියලා තණ්හා සුෂ්ණා නැමැති හුලක් තියෙනවනම් මොන විදිහටවත් ගලවන්න බැරි ඔක්කොම ගැලවිලා යනවා. ඉන්කමින් එක විතරයි. අවුට්ගෝයින් අහලා මම ඒක මතක් කරන්න. ඒ කියන්නේ පෙනෙන රූපයේ ඇහෙන ශබ්දය නිසා Taman තුල ලස්සන මලක්, රෝස මලක්, පිච්ච මලක්, ගෑනු ළමයෙක්, පිරිමි ළමයෙක්, වයසක කෙනෙක්, බිත්තියක්, ගහක්, කුලක් කියලා Taman ගාව දැන දැනගැනිලි ඇති වෙනවා. ඇති වෙන ඇති වෙන දැනගැනිලි ඇහත් රූපය දෙක නැති වෙනකොට නාම රූප දෙක නැති වෙන තමන් තුළම නැති වෙලා යනවා කියන එකට සිහියෙන් ඉඳගෙන එක තමයි මේ උද්‍යෝග ඥානයේ අර්ථය. ඊගහවට ඕක දන් නැති පුතඥය මොකද කරන්නේ අවුට්ගෝයින් වගේ තමයි ඒ දැනගැනිල්ල භාවිතා කරලා එළියට යනවා එළියට යනවා අපි Tamanට ආපු අත්දැකීමෙන් ඈත් රූපයක් දෙක නිසා පැදුරු කියන දැනගැනිල්ලක් ඇති වෙනවා ඇහැ රූපේ නැති වුණාට පැදුරු කියලා දැනගෙල්ල නැති වෙනවා කියන තැනට සිහියෙන් ඉන්නේ ඒක සිහියෙන් නොසිතියොත් වෙන හානිය ආධිනව මහා මෙරක් තරම් කියලා දන්නේ එයා මොකද කරන්නේ පැදුර කියන අත්දැකීමෙන් අර රූපේ දිහා බලනවා ආපහු යනවා පැදුර පැත්තට නෙමෙයි රූපේ පැත්තට මිනිසයා කියන දැනගත්තා මිනිසයා කියන අත්දැකීමෙන් රූපේ දිහා බලනවා ළමයා කියන අත්දැකීමෙන් ගහකොළ කියන අත්දැකීමෙන් රූපේ දිහා බලනවා. එතකොට ඇහත් රූපයක් දෙක නිසා යම් යම් ආකාරයේ දැනගැනලක් තමන්ගාව ඇති වුණොත් අන්තිමට අපි නතර වෙලා ඇති මම දැනගන්න දැනගන්න හැම දෙයක්ම තියෙන දේවල් වෙලා ඇති අපිට. තියෙන දේවලුයි දැනගත්තේ කියන තැනකටයි අන්තිමට අපිපත් වෙලා තියෙන්නේ. නමුත් නාම රූප නිසා විඥානය ඇති වෙලා දැනගැනිලි ඇති වෙන නාම රූප දෙක නැති වෙනකොට දැනගැනිලි නැති වෙනවා කියන තැනක 100න් හිටියොත් බාහිර රූප ශබ්ද කියන පැත්තේ එකම නිමිත්තකවත් හිතෙයිද කියලා බලන්න අනිමිත්ත බව ශූන්‍යත බව අපනහිත බව තේරෙයි මම කතා කරන ටික හරීම වටිනවා වගේ පොඩ්ඩක් ගැඹුරුයි පොඩ්ඩක් මට මේ අවස්ථාවේදී මේ ඔක්කොම එකවර කියලා දෙන්න වෙලාවක් නැති නමුත් නොතේරුණත් අර ස්වාමීන් වහන්සේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් මේ ජීවිතේම සියලු දුකේ නිර්වශේෂ නිරෝධේ නිවිල සනසලා ඉන්න පුළුවන් දර්ශනයක් තියෙනවා කියන තැනකින් ධර්ම දේශනාවක් කළා ස්කන්ධයන්ගේ උදේ බලන එක විතරක් කරන්ට දුක පිළිබඳ දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරලා දෙනවා කියන ඔක්කොම තේකෙන් කරනවා කියලා කිව්වා ඒක අපිට තේරෙන්නේ මොකද්ද ඒක කියලා තව ටිකක් හොයන්න ඕනේ කියලා පොඩ්ඩක් විමසන්න. විමසලා හොයන්ට කියන කාරණාව මතක් කරනවා මේකේ තව මට පෙන්වලා දෙන්න තියෙන උපමා උපමේය එක පැතිකඩවල් ගොඩක් තිබුණා මට කියන්න කාරණා මදි. කෙටියෙන් ගත්තාම ඉන්කමින් වගේ තමයි ඇහත් රූපයක් කන ශබ්දයක් නිසා තමන් තුල ප්‍රඥාක්ති වශයෙන් දැනගැනිලි උපදිනවා නාම රූපච්ච විඥානං නාම රූප නිරෝධ විඥාන නිරෝධා ඒ ඇහත් රූපයක් දෙක කන ශබ්දයක් දෙක නැති වෙනකොට තමන් ගාව දැනගන්න දැනගන්න කම නැති වෙනවා කියලා බලන්න එතකොට විඥානයේ අධ්‍යක්ීම බාහිරෙන් හම්බ වෙන්නේ බාහිර වස්තු නිසා තමන් තුළ විඥානීය දැනගැනිලි ඇති වෙලා දැනගැනිලි නිරුද්ධ වුණා කියන තැනකින් පෙනේ. පරමාර්ථය වෙනම පෙනේ ප්‍රඥප්ති වෙනම පෙනේ. විඥානේ යතහ භූත වශයෙන් පරමාර්ථ වශයෙන් තියෙන නාම රූප දෙක නිසා ප්‍රඥප්ති වශයෙන් පැදුරු කියන අදහසක් සිහි වුණා. ඒ පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙක නැති වෙනකොටම ඒ පැදුර කියලා සිහි වෙච්ච ප්‍රඥප්තිය නිරුද්ධ වුණා කියලා පෙනේ. බැරි වෙලා හරි ප්‍රඥප්තියෙන් නාම රූප දෙක දිහා බැලුවොත් අයිසින් එකක් කේක් එකක් අයිසින් කෙරුවා වගේ පරමාර්ථ වශයෙන් තියෙන නාම රූප දෙකට ප්‍රඥප්තියෙන් බැලුවාම ප්‍රඥප්තිය ගැහෙනවා යථාර්ථය. එතකොට ප්‍රඥප්තිය ඇත්ත වෙනවා විඥානීය අත්දැකීම. අපි දැනගත්ත දැනගත්ත දේවල් ස්පර්ශ ආයතන හයේ තිබුණු දේවල්ය තියෙන දේවල්ය කියලා මුළු ලෝකයක්ම නැවේ. උපාදාන වේ. අවසාන වශයෙන් මම මෙන්න මේ උපමාව මතක් කරන්න. අපි කියමු දැන් මම පැදුර කියලා කතා කළා. පුතජන කෙනෙක් ඉන්නකොට එයාටත් ඇහැට රූප ගැටිලා හිත ඊට අනුගතව ඉපදිලා වස්තුව පෙනේ. පේනකොට පැදුරේ තියෙන අදහස එනවා. එයා උද්‍යව විඥානය නැහැ. නාම රූප නිසා මේ වගේ දැනුමක් ඇති වෙලා නාම රූප නැති වෙනවා නැති වෙනවා කියනකොට 100න් ඉන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඒ හින්දා පැදුර කියන ප්‍රඥප්තිය අසුරු කරනවා. පැදුර කියන ප්‍රඥප්තියෙන් ජීවත් වෙනවා. පැදුර කියන සම්මතය භාවිතා කරනවා. පැදුර කියන අදහසින් වස්තුව දිහා බලනවා. බලලා අර රූපේ දිහා බලාගෙන ඉන්නවා පැදුර දිහා බලාගෙන ඉන්නවා වගේ. අනේ අර පැදුර බලන්නකො ගල් හැ පන් වලින්ද කොහෙද වෙලා තියෙන්නේ ඒක නම් ගොඩක් වටිනවා ඇති ඒක ලංකාවේ හදපු එකක් වෙන්න ඇති කොහෙද දන්නේ හැදී කියලා තව පැදුර ගැන විස්තරත් හිත හිතා ඉන්නවා දැන් පැදුර දිහා බලන්න දැන් හොඳට උපාදානයි ඇහැ රූපය නිසා ඇවිල්ලා ආපහු ඇහැ රූප පැත්තට ගිහිල්ලා උපගමනං උපාදානං ආපහු ගිහිල්ලා ඔන්න දැන් එහා පැදුර ගැන හිත හිතා ඉන්නවා රහතන් වහන්සේ නමක් හිටියෝ මේ ඇහත් රූපය දෙක කන බොන ආහාරයෙන් හැදලා තියෙන්නේ මහ භූතය උපාදාය රූපයි ඒක උපකාර ස්පර්ශයට වේදනා සංඥා ඇතිවලා වස්තුව පෙනෙනවා. ওই නාම රූප දෙක නිසා පැදුරක් කියන ප්‍රඥාක්තිය පැදුරක් කියන දැනගැනලක් මන් තුල ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට පැදුර කියන ප්‍රඥාක්තිය මන් තුල නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්නවා. උන රහතන් වහන්සේ අර නිසා තමන් තුල උපදින ප්‍රඥාක්තිය දිහා බලාගෙන ඉන්නවා. අනිත් කෙනා ප්‍රඥාක්තිය රූප පැත්තට කියන රූපේ පැදුරය කියලා බලාගෙන ඉන්නවා. මෙයාට පැදුර කියලා ද්‍රව්‍යයක් හම්බ වෙනවා. මෙයාට පැදුර කියලා ප්‍රඥාක්තියක් විඤ්ඤා විඤ්ඤාත්තියක් අධ්‍යක්ෂ මාත්‍රයක් හම්බ වෙනවා. දැන් අර අර රූපේ දිහා බලාගෙන අනේ මේ ස්වාමීන් වහන්සේ මේ බලනකො මේ පැදුර ගල්ලා වලින් හැදිලා තියෙන මේක හරි වටිනවා මේක හොරු ගත්තොත් මේ අපිට හරි දුක එන්නේ නේද මේක අනිත්‍ය වෙනව නේද කියලා කතා කළොත් රහතන් වහන්සේ දන්නවා ওই රූපේ දකිනකොට මංගල පැදුර කියන අදහසක් ඇති වෙනවා කියන තියෙන නුවණකින් එතකොට ඒ රූප වැදෙන කියන අදහසකින් නෙමෙයි. හැබැයි ඒ රූපෙමයි. ඒ රූපෙට ඒ රූපේ දකිනකොට පැදුර කියන ප්‍රඥාප්තියකින් ඒ රූපය අසුරු කරනවා. මෙයා පැදුර දිහාම පැදුර කියන ප්‍රඥාප්තිය රූපයට ආදේශ කරලා බලනවා. රාතන් වහන්සේ ආ ඔව් පැදුර ඇත්තටම ගල්ලා වලින් හැදලා තියෙන ඕක වටින ඕක හොරු ගන්න පුළුවන් ඉතින් කැඩිලා බිඳලා නැති වෙන්න පුළුවන් කියලා කතා කරන්න පුළුවන්. නමුත් දෙන්නගේ හැසිරීම රටාව අතිශය වෙනස්. මම කියනවා මේ කාරණාව තේරුම් ගන්න මෙන්න මේ ටික තමයි මට මතක් කරගන්න ඕනේ මෙන්න මේ වගේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ යුක්ත වෙන්න කියලා කියන්නේ සම්මත පරමාර්ථ කියන යථා භූත ස්වභාවය සහ ප්‍රඥප්තිය වෙන් කළ දෙනවා අපි ආයතන 6 නිසා දකින අහන දේවල් උදව් කරගෙන ආපහු ආයතන 6ට උපාදාන වශයෙන් යන්නේක වලක්වනවා අපි දැක්කනේ ඇහැ උපාදාන කරන්න එපා රූපය උපාදාන කරන්න එපා කියන එකනේ මේ ඉතින් අපිට උත්තරය ආවේ උපාදාන වශයෙන් නොගෙන හිටියොත් භව නිරෝධ වෙලා දුක නිරුද්ධ වෙනවා කියලානේ. ඒ හින්දා මේ උද්‍යප ඥාණයෙන් පෙන්වන්නේ ඇහැ පැත්තට රූප පැත්තට යන්න බැරි වෙන්න. බලන්න අරකෙන නාම රූප දෙක නිසා පැදුර කියන අදහස ආවහම පැදුර කියන අදහසෙන් රූප පැත්තට ගියාම ආපහු ඇහැ පැත්තට රූප පැත්තට ගිහිල්ලා උපාදාන වෙලා. එයා මොකද උද්‍යප ඥාණයෙන් නතර වෙන්න දන්නේ නැහැ. අනිත් කෙනා ඇහැට රූපය දෙක නිසා පැදුරු කියන අදහස ඇති වුණා ඇහැට රූපය නැති වෙන පැදුරු කියන අදහස ඇති නැති වෙනවා කියන තේින් නතර වුණේ එතකොට ඇහැ පැත්තට මට යන්න බෑ රූප පැත්තට යන්නේ නැහැ එතකොට ඇහැ උපාදාන වෙන්නේ රූපේ උපාදාන වෙන්නේ එහෙමට යමක් අහුවෙන්නේ නැහැ කියලා දන්නවා එහෙම හිතුවොත් නිරෝධී සාක්ෂාත් වෙනවනේ කියලා දන්න නිසා ඉතින් මෙන්න මේ වගේ කරුණු ටිකක් මම මතක් කළා මෙතන තව විමසිය යුතු දැනගත යුතු කරුණු බොහෝ තියෙනවා හැමදෙනාටම මතක් කරනවා ඒ ටිකත් නුවණින් විමසලා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සද්ධර්ම ශ්‍රවණේ ලැබ සද්ධර්මයේ තියෙන වටපිටාවක් ලැබුණු මොහොතේදී ඒ බව අතහැර ගන්න එපා ඒක හිස් කර ගන්න එපා මේ දුක්සහගත සසරට වැටුණු දවසට ඔබව බේර ගන්න අපිව බේර ගන්න වෙන කෙනෙක් ඉන්නේ නැහැ කියන කාරණාව මතක් කළා තමන්ගේ ජීවිතයට පිහිටක් පිළිසරණ කරගන්න තියෙන කාරණාව සත්පුරුෂ භාවයෙන් අද දවසේ මතක් කරනවා මේ සද්ධර්මයේ වටපිටාව ලැබුණු මොහොත අත්හැර ගන්න එපා කියන කාරණාවත් මතක් කරනවා. ඉතින් අද මේ දේශනාව මේ පින්වත් සීලූම දෙනාට මේ ජීවිතයේදීම උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට පහනක් නිවිලා යනවා වගේ නිවෙන්නට හේතු උපනිශ්‍රයම වේවා කියලා මේ දේශනාව මම අවසන් කරනවා. හොඳයි කල්පනා කරගන්ට මේ දේශනාව තුළින් ජනිත වෙච්ච මේ සීලූම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන්වත් ඒ වගේම ඇමරිකාවේ තියෙන විහාරස්ථාන සේනාසනවල අධිග්‍රහිතූත් මේ ලංකාවේ ආරණ්‍ය සේනාසන විහාරස්ථානට අධිග්‍රහිතූත් ශාසන මාමුක්ෂ්ඨකාරක සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යයන් දිවිසු වඩා වර්ධනය කරගන්න දිව්‍යත් පතන බෝධිකින් උතුම් නිවන සැලසෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්පරං ඒ වගේම අද මේ සද්ධර්ම දේශනාව පවත්වන්නට විශේෂම හේතුවක් වුණා. ඒ වගේම මේ සද්ධර්මය ශ්‍රවණය කරන්ට මේ පින්වතුන්ට ඉඩ අවකාශ ලබා දීමෙන් මහා සත්ක්‍රියාවක් සිද්ධ කළා. මේ සත්ක්‍රියාව සිද්ධ කරන්ට විශාල හේතුවක් වුණා. අපේ මේ පින්කමේ මූලිකම බලාපොරොත්තු මූලිකම අරමුණ වුණා. ඊට තුන් මාසයකට ඉහතදී ඒ කලුරිය කලාවෝ අනෝජා ඉන්දුමති විදානගම මැතිණියට පින් අනුමෝදන් කරන්ට ඒ වගේම ඊට දුන දින 12කට පසුව මිය පරලෝකයේ තුමිගේ ආදරණීය මෑණියන් වන විනිතා රණසිංහ කියන මෑණියන්ට පින් අනුමෝදන් කරන්ට ඉතින් අපේ මේ පින්කමේ මූලික බලාපොරොත්තු අනුව අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කළා අපි පින්වත් ස්වාමීන් වහන්සේලාත් එහි පින්වතුන් තබා සිල් දනම ධර්ම ශ්‍රවණය කළ ඇති කරගත්තු සියලු කුසල් මම ධර්ම දේශනා කළ සිද්ධ කළා වූ සියලු කුසල් මේ සියලුම කුසල් මේත දින තුන් මාසයකට හේතදී මිය පරලෝ යන්නට යෙදුන අනුජා ඉන්දුමුති විදානගම නොන මහත්මියට වගේම ඊට දින 12කට පසුව මිය පරලෝකයේ තුමගේ ආදිරිය මෑණියන් වල විනිතරණ සිංහ මෑණියන් ඇතුළු වර්ග પરම්පරාගත ඥාතින්ටත් මේ පින්වත් සිල් දෙනාගේ නමින් ඇසී කාලය යාත්‍රා කළ උතව ඥාතින් සිටින ඒ අයටත් සිල් දෙනාට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා සැපෙන් සැපිතපත් වීම ප්‍රාර්ථනීය බෝධිපින් උතුම් වෙන සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතිනම් හොතු ගාතාව කියලා ඉදම්මේ ඥාතිනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ දේශනාව සිද්ධ කරන්ට අපේ ඒ තාරක මහත්මයාට නොඑක ආකාරයෙන් උපදෙස් දෙමින් අනුශාසනා කරමින් ඒ කටයුතු කරන ඒ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම ලංකාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා බොහෝම මෙත් සිතින් මේ මොහොතදී මතක් කරනවා මේ සියලුම කුසල් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි අනුමෝදන් කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පන්නිය ලැබිලා තවදුරටත් කරන කියන ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා බෝධිකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් අපි පින්වත් ස්වාමීන් වහන්සේට හේතු උපනිශ්‍රේම වේවා කියලා මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දේශනාව සඳහා විශේෂයෙන් සංවිධානය කළා දායකත්වයේ සපයන්නේ අපේ ඒ අනුජා ඉන්දුමති නෝන මහත්මියගේ ආදරණීය පියාණන් වන තාරක විදාන ගම මහත්මයාත් ඒ වගේම වැඩිමල් සොහොයුරා වන කපිල රණසිංහ මහත්මයා ඒ වගේම බහල සූරා ලසන්ත රණසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනා ඒ සංවිධාන කටයුතු දායකත්වයේ සැපුවේ සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය සිදු කළා මේ ශ්‍රවණය කළා වූ පින්වත් සියලුම දෙනාටත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් මේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර දුරු වේවා ක්‍රම කියන යහපත් අදහස් සියල්ල සාර්ථක වේවා සමෘද්ධ වේවා ඒ වගේම මේ සෑම දිනකට උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සීල කුසල් උතුම් නිවන් පිණිස Thank you.